අද අපිට ධර්ම ප්‍රශ්නෝත්තර සඳහා නැත්නම් සාකච්ඡාදී සඳහා දැන් කාලේ පැමිණි වෙනවා. ප්‍රශ්න සමූහයක් මට ඉවර වෙනවා. මේ ප්‍රශ්න බලපුවාම මේ ලෞකිකත්වයේ බොහෝ කොට සම්බන්ධ ප්‍රශ්න ගොඩක් තියෙනවා. නමුත් මේවත් අපි ඉස්සෙල්ලා හැක ගැනීම සඳහා මේවා දැන මේවා තමයි පැටලිලා තියෙන්නේ. ධර්මයේ අහගන්න බැරුව ධර්මයේ තේරුම් ගන්න බැරුව පැටලෙන්න පළවෙනි හේතුව තමයි ලෝකේ ප්‍රශ්න ප්‍රශ්නයක් කර ගැනීම. ලෝකෙම ලෝකේ කියන්නේ මොකද්ද? ලෝකේ ස්වභාවය මොකද්ද කියලා තේරුම් අරගත්තා නම් අපිට මේ ප්‍රශ්න ඔක්කොම අත්හැරලා යනවා. එතකොට එදකම්ම අපිට තියෙන්නේ මේ බාහිර ප්‍රශ්න. මෙතන අපි බලන්න මේ බාහිර ප්‍රශ්න ටික විසඳුනොත් අපේ නිවන් මාර්ග ලැබෙනවා. ඒකයි ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ. නිවන් මාර්ග වෙනම තියෙනවා. ලෝක ප්‍රශ්න වෙනම තියෙනවා. අපිට විමුක්තිය සඳහා අවශ්‍ය කරන නිවන් මාර්ගයේ පැත්තක තියෙන අපි ලෝකේ ප්‍රශ්න විසඳ විසඳ හිටියොත් අපිට සිද්ධ වෙන්නේ කාලේ අපතය නෙමෙයි. හැබැයි මේක දෙයක් තියෙනවා මේක ප්‍රඥා කරගත්ත කෙනාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්නකම් ඔතනින් මිදෙන්නත් බැහැ. ඒක ප්‍රශ්නෙට උත්තරයකුත් ඕනේ. හැබැයි ඔක හරයක් ඇටි එකද නැටි එකද කියලා ඊට පස්සේ දැනගත්තාම Tamanta මෙතන වැඩක් නැති පන්න ගොඩක් මං ඉකේ ගියාගෙන හිටියා ඔළුවේ තියාගෙන පරුලාගෙන හිටියා. නිවන් මාර්ගයේ ඒක බාධාවක් වුණා නේද කියන එක තමයි ඊට දකින්න හම්බුනේ. නමුත් මේ නිවන් මාර්ගයට බාධාවක් වෙන මේ ප්‍රශ්නේ. ඒ ගැටලුවක් निराකරණය කරගන්න තාම ওই ප්‍රශ්නේ ඇරෙන්නේ නැහැ කිසි. මේ ඉඳලා ඉතින් ඔය දැන් අපිට විමර්ශනය කරන්නත් වෙනවා. මේ වගේ දේවල් බොහෝ කොට තියෙනවා. දැන් මේ අහන එක ප්‍රශ්නයක් මේ අධිපසොන් කියන්නේ මොකක්ද කියලා. දැන් බලමුවම දැනගන්නේ මේ අදිපොසොන් කියන එක දැනගත්තත් නම් නිවන් දකින්නේ නැහැ. මේක ලෝක ප්‍රශ්නය. ලෝකේ කියන එකක් ගැන විමර්ශනය කරලා හිටන් අදිපොසොන් කියන්නේ මේකයි කියලා දැනගත්තා වලවල ඒක ලෞකික වූ ගැටලුවක්. ඒකට ලෞකික විසඳුමක් ගත්තත් ඒක නිවන් මාර්ගයක් වෙන්නේ නැහැ. නමුත් දැන් මේකත් පිළ කරේ ගියොත් ඒ තරක කොච්චර චතුරාර්ය සත්‍ය ගැන කිව්වත් විලක්ෂණය කර කිව්වත් අදිපොසොන් කියන්නේ මොකක්ද කියන්නේ? ඉතින් එන්නේ ඕකමයි. ඔහොම ගැටලුවක් වෙච්ච කෙනාට හරි අමාරුයි ඔතනින් විසඳා ගන්නකම් එතනින් ඉහාට යන්න. ඒ නිසා මෙයාට පොඩ්ඩක් හරි පිළිතුරක් දෙන්න වෙනවා. ඉතින් මේ වගේ අත්‍යවශ්‍ය දේවල් නම් නෙමෙයි. චන්ද්‍ර මාසා ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. මොකද මේ පොසොන් ආදී මේ ඔක්කොම අදලා තියෙන්නේ. දුරුතු නවම් මැදින් බක් විසක් පොසොන් ඇසල නිතිරි බිනරවා පිල්ලුදුවක් කියලා හිටන් මාස 12කට නන් 12ක් දාලා තියෙනවා. මේක දාලා තියෙන්නේ බුදුහාමුදුරන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ වැඩක් නෙමෙයි. ඍෂිවරු විසින් ජෝතිෂ ශාස්ත්‍රයේ නිෂ්පාදන නිබදවල අපේ ලෞකික වැඩ කරුම් කරගන්න කාල සීමාවල් එක එක හේතු නිසා බෙදලා ඒ විදිහට හදපු වැඩ පිළිවෙලක් තියෙනවා. අවුරුදු මාස ඒ වගේම තිත්ති ඒ වගේම කාල වේලාවන් පිළිබඳව යම් යම් අර්ථවත් හදලා තියෙනවා. ඒ වගේ අපිට දැනගන්න මේ ලෞකික වැඩවලදී පරිහරණය කරන්න කාල සීමාව පරිහරණය කරන ක්‍රමයක්. ඒ ඒ කාලයේ තියෙන වෙනස්කම් අනුව අපේ ජීවිතය හැදගස්ස ගන්න කටයුතු කරන්න සුසුසුතාවයන් පෙන්නලා තියා තියෙන ක්‍රමයක් තියෙනවා ලෞකික වැඩපිළිවෙලක්. මෙන්න මේ වැඩපිළිවෙල තමයි අපේ ජෝතිෂ ශාස්ත්‍රයේ කියන අපි කැටි කරලා කියන්නේ. ඒ වගේ එකක්වත් නිවන් දකින්න අවශ්‍ය වෙනා නෙමෙයි. නමුත් ඕවා පටලවා ගත්තාම ඒ පැටලුම ලෙහෙනකන් නිවන් මාර්ගයට හිත තියන්න බෑ. අමාරු. ඉතින් පොඩ්ඩක් අපි විතරම කෙටියෙන් ඕක දැනගන්න ඕනේ. මේ වාස වල නම් තියා තියෙන්නේ මොකද? ඇයි දුරුතු කිව්වේ? ඇයි නවම් කිව්වේ? ඇයි මැදින් කිව්වේ? ඇයි බක් ඇයි විසක් ඇයි පොසොන් ඇයි ඇසල ඇයි නිගිනි? එහෙම කියන්නේ මොකද? අපේ ජීවිතය තුළ දැන් මේ කාලේ තියෙනකොට නම් මේ කර්මාන්තශාලා নানা ආකාර වැඩ පිළිවෙල හදාගෙන මේ මේ ආකාරයට හැටි ලක්ෂා හදාගෙන තියෙනවා. හැබැයි මේවා ඔක්කොම සුන්දර ලෝකයක් මවා ගන්න හදාගත්ත වැඩ පිළිවෙලක් නිසා හටගත්ත වැඩ මේ හැටි ලක්ෂා සහ නිෂ්පාදන වැඩ පිළිවෙලක් නිසා මේ එකක්වත් අපිට කන්න බොන්න අවශ්‍ය දේවල් අත්‍යවශ්‍ය ජීවපසේ අවශ්‍ය දේවල් නෙවෙයි. ජීවපසේ නිහාතගේ රාග දේශ මොහයන් නිසා හටගත්ත නිෂ්පාදන තමයි ඔය හුඟා අපි අද ගොඩ ගහගෙන දරාගෙන මේ වැඩක් නැති වැඩ කොටසක් කරගෙන යන්නේ හරි දියුණු ලෝකයක් කියලා. මූලික කාලේදී ඔය ඔක්කොම තිබුණේ නැහැ. ඔය ඔක්කොම මොකද්ද ගොවිතැන ආශ්‍රයකනේ ජීවත් වෙච්ච පිරිසක් හිටිය. ඒ පිරිසට ඒ සඳහා අවශ්‍ය කරන්නා වැඩ පිළිවෙල තමයි ඒ කාලේ තිබුණේ. එදා ඒ කාලේ මේ ලෝකෙ දිහා බලපු ඉතිවරු මේ ලෝකෙ තිබෙනා වූ දක්කොලන් වල ස්වභාවය ගොවිතැන හා සම්බන්ධතාවය මුල් කරගෙන ඊට අනුකූල වන්නා වූ කාල සීමාවන් පෙන්වන්න ඒ ලෝක පරිසර ස්වභාවයත් අරගෙන ඉවරලා හිටන් හැදුවා ඒ ඒ කාල සීමාවන්ට නම් 12කට බෙදලා හිටන් ඒ 12 ආකාරයක් හැදුවා ඒක හුඟක් වැදගත් වෙන්නේ ගොවිතැන් කරන අය ඒ කාල සීමාවේ හැටි පෙන්වන කාලය දැන් ජනවාරි මාසේ කියන එක අපි කවුරුත් දන්න එකක් තමයි දැන් ඔය රබර් ගස්වල එහෙම කොළ වැටෙන කාලයක් තියෙනවා ගස් කොළන් වල කොළ වැටෙන කාලයක් තියෙනවා අතු ඔක්කොම දිරපු අතු ගැලවිලා යනවා. ඒ වගේම මෝර පොකොල ටික ඉදිලා වැඩිලා යනවා. මෙන්න මෙහෙම කාලයක් තියෙනවා මේ ජනවාරි මාසේ කියන කාලයට අපි අද හදා ඉංග්‍රීසි භාෂාව ජනවාරි කියන කිව්වට ඒ කාල සීමාව ජෝතිෂයේ නැත්නම් ඒ කාල සීමාව දැක්කම හැදෙනවා දොරු අතු කාලය. අතු දොරු බවටපත් වෙනවා කියන්නේ ඉදින කොළ ඉදින කාලයක්. අන්න ඒ කාලේ දොරු අතු කාලේ තමයි දොරු තුකි. මාසේ කාලෙකින් සිද්ධ වෙන සිද්ධියක් මුල් කරගෙන දොරුවතු කාලෙකින්ක දුරුතු කාලය කියලා කියනවා. ඒනම් දුරුතු මාසය. ඒ පොළ වැන්නට පස්සේ නැවත වාරයක් මොකද වෙන්නේ? නව අංකුර නැగిලා එනවා. අලුතෙන් දරු දාලා ඉන්න කාලේ. නව අංකුරේන කාලේ කියනවා නවම් මාස. දැන් ওই කාලේ වෙනකොට ගොවියෝ මොකද කරන්නේ? අලජාති හිලවන කාලේ. ඔය බැල වෙන කාලේ තමයි අලවලා සංකුරේ ඉන්නේ. දැන් ඕවා හිතවලා හිතන් මොකද කරන්නේ? ඕවට කෝටු හිතවන කාලයක් එනවා. ඉනියොල මැද පයින් කාලයක් එනවා. මැද ඉනි පයින් කාලේ මැදින් මාස. ඊට පස්සේ බුබුලු දාලා මල් පිපෙනවා මල් පිපිලා මල් පොහොට්ටු එළියට පහින කාලයක් එනවා බක් කිවි ඒකයි. බිදගෙන එළියට පහින කාලේ. බක් මාසේ. නොඒකාකාර ලස්සන හැලරුව ඇති මල් පිපිලා තියෙන කාලයක් එනවා වෛසාඛයේ කාලේ. වෛසාඛ කියන දා විසාඛ. මල් පිපිලා තියෙන කාලේ. ඊට පස්සේ ගොවියෝ මොකද කරන්නේ ඉස්සෙල්ලාම තිබෙන ආහාර සත්‍ය හදා ගන්නවා ඊළඟට බිත්තර වියාදී නැන බිත්තර ගන්න බීජ හදා ගන්න. පස්සෝන කාලේ. පස්සෝන කාලේ තමයි පොසොන් තියෙන්නේ. අටපස්සෝ ගන්න කාලේ. එක් වෙලාවම ගන්න සත්‍යයෙන් නිරෝගී හොඳ සත්‍ය වලින් තමයි ඊළඟ අන්නේට ඇට පස්වා ගන්න හදාගන්නේ. අලුත් හොඳම ආශ්‍රයයක්. අර ගෙවිලා ගිහින් අන්තිමට නඩු ගහිච්ච කරල් වලින් නෙමෙයි ගන්න. වැල නිරෝගීව තියෙන හොඳ කරල් තියෙන කාලේ විතර හොඳයි. නේද? ඒකේ බීජය හොඳයි. අන්නේ කාලේ ගන්න ඕනේ නිසා මොකද කරන්නේ? පස්සෝන කාලේ නම් පොසෝන කාලේ කිව්වේ. පස්සෝන කාලේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ කාලේ වුණාට පස්සේ ඊළඟ මාසෙ වෙනකොට අර තිබුණු ගස්වල එළවලු වැනි දේවල් වල කාලේ ඉවර වෙන්න එනවා. ඒවා කැහිලා හෙඩ්ලයිට් එක මේ මාසෙ යනකොට ඒ වාරේ ඉවරයි. ඇහැල කාලේ කිව්වේ දැන් ඒවා දැන් ඔක්කොම හිස් වෙලා යන කාලේ. ඒ කාලේ ඉවරනට පස්සේ හදාගත්ත අදුවේ තියාගත්ත ඒවා කකා ඉන්නවා නිකන් ඉඳලා. නිකන් ඉන්න කාලේ තමයි නිකන් ඉන්න කාලේ තමයි නිදි නිදි. නිකන් ඉන්න කාලේ. මොකුත් වැඩක් කරන්නේ නැහැ ඒ කාලේ. ඊට පස්සේ ආශ්‍රයයක් බින් කරලා හැම පටන් ගන්නවා. බින්න කියන්නේ බින්දිනවා කියන්නේ. බින්න ආරම්භ කරන කාලේ තමයි බින රැඳෙන්නේ. ඊට පස්සේ වපුරනවා. වපුරන කාලේ තමයි වාක් කියන්නේ. වැපුරන කාලේ කඳපොන්න මොකුත් නැහැ. එක එක කෙනාගේ නැති ආවේ තියන එක ඉල්ලන්නේ කරන්නේ. ඊළඟ කාලේ තමයි ඊ කාලේ. ඊළඟ කාලේ. ඔය කාලේ අන්තිමට කරන්නේ උදුව පුරා ගන්න කාලයක් වෙනවා ඊළඟ. ඈ හිරෝනියා හිරෝනවා වපුරනියා වපුරනවා අනිත් පැත්තට. ඊළඟ වතාව. අර කන්න දෙකට ජල මහා දෙකට පැන ආකාරය. උඳු වපුරන කාලේ නම් හිරෝන වපුරන කාලේ උඳු වපුරන්න දේ තමයි අන්න ඒ කාලේ කියනවා උඳු වපුරන. ආයෙහෙනම් මොදෙන්නේ ගස්වලන් වල පැහැරගෙන ආයෙ දුරවත කාලේ ආයෙ ආරම්භ කරනවා. මෙන්න මේ කාල සීමාව මුල්කරේ තමයි 12 අවස් අවුරුද්දක් කියන්නේ 12 ආකාරයක ගොවිතැන පිළිබඳ ක්‍රියාකලාපය මුල් කරගෙන ওই නම් 12 හැදෙනවා. හැබැයි පොත්වල ඕක නැහැ. ඔක නිරුක්ති වලින් දකින්න නිරුක්ති ඥානයකට ඕනේ. ඒවැ පදාර්ථයේ දකින්න. ද්‍රව්‍ය පදාර්ථ ඥානය කියන ඥානයක් පහළ වුණාම ඒකේ අග වෙනවා ඔය කාල සීමාවල් හැදිච්ච හැටි ගිරිච්ච හැටි ඔක්කොම. හැබැයි අපු ලෞකික නුවණ. නිවන් දකින්න එකක් නන් නෙමෙයි. හැබැයි නුවණ මෝරනකොට ඔය ලෞකිකත්වයේ ගෝචර වෙන නුවණ පහළ වෙනකොට ඔය කියන ද්‍රව්‍ය පදාර්ථ ඥානය කියන එකක් වෙනවා. ඕක ලෞකිකයි ඉතින් ඒක විශ්වවිද්‍යාල ලෝකේ. ආවට පස්සේ ඉරිදීවරු ඌවට ඔක්කොටම නම් හදනවා. ඒ ඒ ද්‍රව්‍ය පදාර්ථයන්ට අනුකූලව. ඉතින් අන්න එහෙම හැදෙන කාලෙකදී මොකද වෙන්නේ? ඔන්න ඔය කාල සීමාව හැදුනට දවස් 30න් 30ට තමයි ඔය කියන පොයේදී චන්ද්‍රමාස අක්‍රමයේ කිවි හඳේ වේරිය. 15ක් එනකොට එක පොයක් ගණන් ගන්නවා. මේකට යන්නේ දවස් 30ක්. දවස් 15ක් ඉර හද අඩු වෙලා යන කාලේ නෝරාගෙන යන කාලේ දවස් 15ක් ඉබුණා දවස් 30ක් හැබැයි දවස් 30 ගානේ හදගුවාම අර සිංහල ක්‍රමයේ මේ අවුරුද්දේ තියෙන දවස් 360යි තුන් අර 12 සිතගෙන 360යි 30 12 360යි හැබැයි 360ක් වුණාට සූර්ය මාස ආක්‍රමණය කියලා කියන්නේ සූර්යාගේ ගමන අනුව හදා ගන්න කාලය ඒ කාලේ බලනකොට සූර්ය මාස ක්‍රමයට තමයි ඉංග්‍රීසි ක්‍රමයට හදලා තියෙන්නේ ගණන් හදලා මාස ගණන් දැන් අපි සිංහල මාස ක්‍රමයේ පැත්ත කර දාලා ඉවරලා එන අපුරුදු වෙලා තියෙනවා ඉංග්‍රීසි මාස ක්‍රමෙද අපේ කටයුතු කරන්නේ. හැබැයි දවස් 365 කාලයක් යනවා සූර්ය මාස ක්‍රමයේ අවුරුද්දකට. ඒ වුණා සිංහල ක්‍රමයේ වෙනස් වෙන්නේ නැහැ 360න් අවුරුද්දේ කරන්නේ. දැන් මම අවුරුදු 4ක් යනකොට අර පහයි කාලේ ඔය අතරතුරට ආයකට වෙලා ඉන්න ආයතනයක් හැදෙනවා. අර වගේ දවස් 30ක සම්පූර්ණත්වයක් එන දවසක්. එහෙම එකක් ආපහම අවුරුද්දකට අර ඉංග්‍රීසි ක්‍රමයේ හදාගෙන ගියාම සිංහල ක්‍රමයේ ටික අවුරුද්දකට එනවා වැඩිපුර පොය. අන්න ඒ පොයේ සමහරවිට විසක් මාසෙට දෙන්න පුළුවන්. පොසොන් වලට, ඇසල වලට, නිකිනි වලට, විනර වලට හැම එකටම කොයි මාසෙක හරි දෙන්න පුළුවන්. අන්න ඒ දුනා මේකට කියනවා පොය දෙකක් වට නිසා අදි පොය කියලා ඒකට කියනවා. නේ? අදි දුරුතු නෑ අදි ඒකට ඉදිරිය අදි නවම් අදි මැදින් අදි පොසොන් ඉතින් මේ විදිහට කියන කියන මැජික් බක් වෙනක් ඔකොටම කොයි කොයි අවුරුද්දක හරි එදෙන්න පුළුවන් එහෙම එකක්. යම් මාසෙක එදුනොත් ඒ වැඩිපුර වෙච්ච එකට කියනවා අධිපෝයා. අධිපෝයා කියන්නේ බෝය වෙනස් වෙලා නැහැ. චන්ද්‍ර මාස අක්‍රමයට ප්‍රමාණිකූලව යනවා. හැබැයි අවුරුදු 10ක් ගන්න ගිහිල්ලා බලනකොට සිංහල අවුරුදු වලින් 2000 ගියහම 2000 ගන්න 2010 15ක් ගිහිල්ලා තියෙනවා සිංහල අවුරුදු. සූර්ය මාර්ග ක්‍රමයට හදපු හැම කරපුවා අවුරුදු 2000යි. අවුරුදු 2000ක් යනකොට ඊටලා කිරි කාල සීමාව තුළ කියන්නේ 2010 15 කින් හැදලා තියෙනවා. අර සිංහල ක්‍රමයට අවුරුදු. මෙන්න මේ නිසා තමයි අර වෙනස එන්නේ. මේ ඔකකින් අපි දැනගත්තා කියන්නේ මේක ගඳේ නිවන් දකින්න ගන්නේ නැහැ කියන දේ අපිට තේරෙනවා. ඔක විශ්ල ගන්න නැත්නම් ප්‍රශ්නයක් වෙලා තියෙන හැම විසඳුවේ නැහැ වෙලාවට කිව්වක් නෙවෙයි. හැබැයි නිවන් දකින්න එකක් නෙවෙයි. මේ උදේ වගේ ධර්මදේශනෙන් ගතකට හවස පස්නවලට පිළිතුරු දීම යනවා කියලා මේ යෝජනාවක් කරනවා. දැන් මේ ධර්මදේශනය කියලා කියන්නේ දැන් දේශනා කරන්නේ මොකද්ද? දැන් මොන ප්‍රශ්නයක් ආවත් නිවන බෝල් කරගෙන නිවනට යොමු කරන එක යොමු කරනවා. නිවනට නැති හරයක් නැති එක හරයක් නැහැ කියලා පෙන්නනවා. දැන් ප්‍රශ්නෙට පිළිතුරම තමයි දේශනාව කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි. ප්‍රශ්නයකට පිළිතුරක් දෙන්න දැන් බුදුරජාණන් වහන්සේ අහනවා. දැන් අපි අහන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරාද ප්‍රශ්න වලට පිළිතුරු දුන්නා. මහණනි මං ඉන්නේ ඉතලා ඔබලා මොකද්ද කතා කරේ ඉතින්? විසුණු වහන්සේලා අතරට ගිහිල්ලා ඇහුවත් අන්නේ පරිබ්‍රාජික අතරට ගිහිල්ලා ඇහුවා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා අහන්න ඉතලම් මහණනි ඒක වැරැද්දනි. ඔබලා මං ඉන්නේ ඉතලා මොනවද කතා කරන්නේ? ස්වාමීනි මෙන්න මේක. ඒකම තමයි පන්නේ පිළිතුරු ගන්න. ඒක තමයි දේශනාව. එතන ඒක තමයි නියම බුද්ධ දේශනාව. මිනිහට අදාළ නැති ප්‍රශ්නයකට මිනිහා කන්දියගෙන ඉන්න හාමුදුරන්ට ඕනේ හාමුදුරු දේශනා කරනවා. ඒක ධර්ම දේශනාව කියන එක හදාගන්න. අනේ මන්දනේ අපි අහන්න ආවේ මොකද මොනවද මේ කියන්නේ? අපිට අදාළ දෙයක් නෙමෙයි. අපි ඔක බලාපොරොත්තු වෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නයක් ඒක ඇතුළේ විඳ ගන්න ආවේ. නමුත් ඒක විඳ ගන්න හම්බුනේ නැහැ. උදේ ඉඳන් හාමුදුරු වණ කියනවා. අපි යන්න යනවා හද සාදු කියලා. අපිට ධර්මාභෝධයක් නැහැ. මොකද අපේ ප්‍රශ්නෙට පිළිතුරු නැත්නම් අපේ ගැටලුව ලෙසුන් නැත්නම් අපි කොහොමද විසඳගන්නේ? අපි ප්‍රශ්නේ විසඳෙන්නේ කොතනින්ද? ප්‍රශ්නයක් කියන එක නෙවෙයි විසඳුම අසෝ. යම් කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව නිරාකරණය කරගත්තහම චිත්ත ප්‍රහාණයක් හදගන්නවා. මට තිබුණ ප්‍රශ්නේ විසඳුණා. දැන් මගේ ප්‍රශ්නේ හරි. සතුටුකුත් තියෙනවා. තමා බලාපොරොත්තු වෙච්ච ශ්‍රවණය කරපෙකින් තමන්ගේ ප්‍රශ්නේ විසඳෙනවා. මෙන්න මේක තමයි බුදුදහම් ක්‍රමය. හැබැයි මේ ක්‍රමේ පෞකාලික වෙනස් කරලා ඉවරලා ඔක කියන්න ඉන්න බෑ ප්‍රශ්න අහන්න කියන පස්සේ උරුවක් ලැබුවහම කොහොමද ප්‍රශ්නවලට උත්තර දෙන්නේ? ඒ නිසා මොකද කරන්නේ යානියක් නැති ගාය ඊට පස්සේ රැහැති වුණා. ආ උගල බන්න අහන්න එපා. අහගෙන ඉන්න බලලා අපි කියන්න බුදුහාමුදුරුවෝ කිව්ව එක කියලා පොත අරගෙන ඉන්න පොතේ තියෙන ගෲප් එකක් අරගෙන කියලා සාදු කියලා කියලා යන්නේ. අර මිනිස්සුගේ බන්දික ඔළුවේ එහෙමමයි හැමදාම निराකරණය වෙච්ච එකක් වගේ. සතුටක් කොහෙද ගන්නෙ? මේ අපේ ගෙදර ඥාතියෙක් ඉන්නා මේ ඥාතියගෙන් හරි කරදරයි මේකට ප්‍රශ්නයක් මට තියෙනවා මේකට විසඳුමක් ගන්න ඕනේ. දැන් මෙයාට කියනවා ප්‍රශ්නයක් ඕක. ගියාට පස්සේ මොකද කරන්නේ? අප්‍රමාදව මත බලන් පමාදව මත වෙනව බලන් කියලා බලන් ඉන්නම් කියන දාතාවක් කියන ඔබ තේරුම් කරගන්න. අනේ මන්ද මං අහන්න ආපු කේ විසඳුන්නේ නැහැ නේ. සුවාසු දහස ධර්මස්ථාන තුල මට ඕනේ නෙමෙයි කියුනේ වෙන්නේ. ධර්මයේම තමයි කියන්නේ. හැබැයි මගේ ප්‍රශ්නේ පිළිතුරුනේ. ඒහා මං දුක් දෙවියා. දැන් මේ නිසා මිනිහට ධර්ම ප්‍රසාදයක් හටගන්න විදිහක් නෑ. මිනිහේ ගෙදරකට යනවා. අද මම ආගන්තුක ආහාරයක් මට අද හම්බුනේ. හැබැයි මම හරි කැමති කඩිය මාරුවට. දැන් මේ කාලේ කඩිය තියෙන කාලේ මේ පැත්තේ කඩිය තියෙනවා නෑදෑයෙක් ගියහම විශේෂයෙන් කඩිය මාරුව හදලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ගෙදරින් ඉන්නවා විදිහ මොකද කරන්නේ? අලයි පරිපූර්ණ වෙලා කන්නේ. දරවන්ත යනවා කරක් නම් දෙවි මෙච්චර කාලෙකින් ඉඳලා මේ දමටා මුන්නේ නැහැ දැයි ගෙදරට. මෙච්චර කාලෙකින් උනා ගස්වල කඩි පෙරෙකුත් මම දැක තිබුණා. එක එකක් මම ගැන හිතුවේ නැහැ. ඒ බාහාපරතු ඉගෙන ගන්න විදිහක් නෑ මිනිහා කිප්පේ කියන්නේ නම් අලයි පරිදි ඉන්නවා. බේජිය හදන්න තියෙන අලයි පරිදි නිසා අලයි පරිදි හදාන්නේ. දැන් මිනිහාගේ ප්‍රශ්නේ විසඳුනේ නැහැ මිනිහාගේ බලාපොරොත්තු ඉස්සෙවුනේ නෑ. මෙන්න මේ වගේ අධික ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න අහන්න ගියාට පස්සේ ඔයකට උත්තර දෙන්න ගියාම මහා කරදරයි. අර කලිකපලා වියන්න කරදරයි වගේ. ඒ නිසා මොකද කරන්නේ බේජිය එක දෙනවා කලයි පරිදි දෙනවා වගේ ගත්තා සූත්‍ර මෙතකේ ගත්තා සූත්‍රය කියලා තියෙන උත්තරේ බලාගත්තා එකේ තියෙන විග්‍රහය එකක්වත් අහන්න එපා මේක අහගෙන ඉඳ බලන්න ධර්ම දේශනාවක් කියලා එකක් වෙනවා. එහෙනම් මේක මේ දේශියට හදාගත්ත ක්‍රමයක් තමයි ওই ධර්ම දේශනාව කියන්නේ. බුදුරජාණන් වහන්සේ කිසිම තැනකදී ওই විදිහක් යන්නේ හැම තැනකදී විසුණු වහන්සේලා අතර ගියන මහන්නේ මම ඉන්දියාවේ මොනවද කතා කරන්නේ මොකද්ද උලා තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නය අහගෙන ප්‍රශ්නෙට පිළිතුරු දීම තමයි බුද්ධ දේශනාව. අන්නේ පිළිතුරු වල ඒකවල තමයි ත්‍රිපිටකේ හදලා තියෙන්නේ ඒකේ සාරාංශය කියලා. ඒ කාලේදී ඒ වික්ෂුන් වහන්සේලාට මිනිස්සු දෙවිච්ච ප්‍රශ්න. ඔය ප්‍රශ්න දෙවිච්ච උත්තර. දැන් ඒකනේ ධර්ම දේශනාව කියන්නේ අද ධර්ම දේශනාව කියලා දෙවියෙකුට ඕන වුණා මංගල කර්ම මොනවද කියලා දැනගන්න. බුදුරන් හරි ස්වාමීන් මංගල කර්ම මොනවද ඇද්ද? ඕක බැලගෙන ගියාම මේ ප්‍රශ්න උත්තර දෙන්න පස්සේ මෙන්න මේ ධර්ම දේශනාව ගැන කියන කරා. නෑ ප්‍රශ්න දුන්න පිළිතුර තමයි අපි අරගෙන අද ධර්ම දේශනාව කියලා මහා මංගල සූත්‍රය දේශනා කරන්න පටන් ගත්තා සාදුත් කෙනෙක්. කොහොම ධර්ම දේශනාව කියන්නේ. අනේ අපි ඕනේ නෙවෙයි ඔය එකක් නෙමෙයි අපිට ඕන තියෙන. අපිට තිබුණේ ඔය ප්‍රශ්නේ නෙමෙයි. මෙන්න මේ ප්‍රශ්නේ උත්තරය මට ඕන වුණා මිනිහා ගෑනවා. දේශක ශ්‍රාවකයා ගෑනවා. ශ්‍රාවකයාගේ ප්‍රශ්නේ උත්තර දුන්නේ නැහැ. ශ්‍රාවකයා චිත්ත ප්‍රහාදයක් එන්න විදියකුත් නැහැ. මගේ ඉතින් තියෙන එක ප්‍රශ්නයයි මෙන්න මේ ප්‍රශ්නේ විසඳුණා. දැන් මට හරිය කියලා සතුටු වෙන්න විදිහක්. ඉතින් ධර්මදේශනාව කියන එක අපි හදාගත්තද ප්‍රශ්නයක් අහපුවාම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන එක තමයි මේ බුදුදහමේ ධර්මදේශනාව කියලා කියන්නේ. ඒ ප්‍රශ්නේ විසඳුණාට පස්සේ එයාගේ ඒ තුලින්ම දැනගන්නවා හරවත් ප්‍රශ්නයක් ඇවිල්ලා. වැඩකට ඇති එකක්ද නැති එකක්ද? ඒතකොට වැඩකට ඇති එකක් නම් තමට තිබිච්ච ප්‍රශ්නේ ධර්මානුකූල එකක් නා. නිවන් දැකීමට හේතුකාරක ප්‍රශ්නයක් ගැටලුවක් වෙලා තිබිච්ච එකක් නා. තමන්ගේ ගැටලුව විසඳුනහම තමන්ට නිවන් මාර්ග පැහැදිලි. ඒක උත්තර වෙනවා. බාහිර ප්‍රශ්නයක් නා. තමන්ට ලැජ්ජාවක් හිතෙන අන්තිමට වැඩකට නැති ලෞකිකයේ වහහා ඉන්නවා මිසක් ඇත්තට අපිට කොහොම නිවන් මාර්ග. මේවා හරයක් නැතිව නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක නිවන් මාර්ග නෙමෙයි කියලා හේතුව දුව වෙන්නවනේ. එහෙනම් ඒ වගේ පන් වලින් මට ඇති වැඩක් නැහැ කියලා තමන්ගේ හිත විදහාස් කරගන්නවා ධර්මයෙන් නමා ගන්නවා. ඒ අරන් ධර්මයේ නැඹුරු වෙන මකස් හැදෙනවා. ඊට ඔය ක්‍රම දෙකෙන් තමයි ඔය විදිහ සකස් කරගන්නේ. ඉතින් මොකද මේ ධර්ම දේශනාව කියන්නේ මේ අධ්‍යයන සාම්ප්‍රදායික ක්‍රම. මේවා යථාර්ථයේ ඉඳලා අපි තෝරගන්නවා. ප්‍රශ්නයක් තියෙනවා ටික හොට ගන්න අමාරුයි. මම පොයේ දිනයන්හිදී මහා නැගත් දිනයන්හිදී කියලා වගේ මට පේන එක තියෙනවා. අනිවාර්යයෙන්ම මහා හයියෙන් හෝ හිමින් වසයි වසීද මොකද ඒක තේරුම මම දැන් ඉවරද පහනේ දෙන්නේ ඉන්නේ ඒ දුන්නේ දෙන්නේ මේ පස්සේ පුතා විතර කරලා ඔව් ආ වරිණා ඒක කියන්නේ. දැන් මේ නැගත් සහ පෝය දින කියන මේ දෙකම හැදිලා තියෙන්නේ චන්ද්‍රයාගේ ක්‍රියාත්මක වීම මුල් කරගෙන. චන්ද්‍රයාගේ ස්වභාවය ජලයට අධිකයි. ජල ක්‍රියාවලිය පිළිබඳව සිදුවීම් සිද්ධ වෙන්නේ චන්ද්‍රයා මූලික කරගත්ත ලෝක පරිසරයකින්. වලදී බාහිරින් දෙක හැදෙන්නේ චන්ද්‍ර සූර්ය දෙන්නගේ චන්ද්‍රයාගේ පැත්තට ආකර්ෂණයක් ඇදලා ගන්නවා ජලය. මේ ජල ආකර්ෂණය සහ ඡන්දය අතර විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඒසයි ජල ආකර්ෂණයයි සම්බන්ධතාවයක් තියෙනකොට අනිත් ගහයන්ටත් ඇදෙන ආකර්ෂණයක් තියෙනවා. අපි හිතමු දැන් මෙහෙම දෙයක්. කඹ ඇදිලා තියෙනවා එක පැත්තකට ඉන්නවා එක්කෙනෙක්. මහා බලවතා එක පැත්තකට. දැන් පොඩි පොඩි ළමයි ඉන්නවා අනිත් පැත්තේ. හැබැයි ළමයි කට්ටිය ගොඩක් වුණාම බලවත් එක්කෙනෙක් හිටියට ළමයි 10 දෙනාගේ බලය මුගක් නිසා. එක්කෙනාගේ බලයට වැඩ කරන්න බැරුව යනවා. හැබැයි 10 දෙනා වෙලා කලාට සෙල්ලම් කරන්න යනවා, වෙලා කෙවුම් අදිනවා. වෙලා කෙවුම් කෑම කන වෙලාවක් තියෙනවා. ඒන ලදින් දෙන්නේ ඔක්කොම පිටිලා දිනේ දාපුත් මෙන්න මේ ඔක වැඩි හරියක් එකතු වෙලා අදිනකොට අර බලවත් සම්බාදින්නාගේ ඒ පැත්තට බල අඩු වෙනවා. ඒ බලේ ක්‍රියාත්මක කරන්න බෑ අනිත් පැත්තේ බලේ පැත්තට ආකර්ෂණය වෙනවා. හැබැයි අනික අය ගෑම කන්න ගිහින් ඉන්න වෙලාවට සෙල්ලම් කරන්න ගිය වෙලාවට බලනකොට එකයි දෙන්න යදින්නේ මේ පැත්තට. ඒ වෙලාවට ඇදලා ගත්ත හැකි අර බලපදාගේ පැත්තට නාමයි. මෙන්න මේ වගේ චන්ද්‍රයාගේ මූලිකත්වයේ ජල ආකර්ෂණයට සම්බන්ධයි. අන්‍ය ග්‍රහයන්ගේ බලයෙන් චන්ද්‍රයාගේ නැතිනේ බලය විනාශ කරන අඩු වැඩි වෙන වෙලාවල් තියෙනවා. ওই ග්‍රහ චක්‍රයේ ක්‍රියාත්මක වෙන ආකාරය. අපි ආයෙ ඉතලා කිව්වා කණ්ඩ බොණ්ඩ ගියා සෙල්ලම් කරන්න ගියා වගේ එක එක ග්‍රහයන්ගේ ආකර්ෂණات එකින් එකට මිදෙන වෙලාවක් තියෙනවා ඇදෙන වෙලාවක් තියෙනවා. දැන් අපි තාම මේක නිකන් හිතමුකෝ. දැන් මේ කණුවක් වටේ කඹයක් අරගෙන. කවුම කණුව වටේ පතුලවලා. අනික් කරලා අනික් කටේ රදින්න දෙනවා. දැන් බලමුහම කොච්චරද හරි කඹේ හිර වෙනවා නිසා එක පැත්තකට දෙන්නේ පැටලුම් වැඩි වෙනවා. පැටලුම් දෙහිච්ච වෙලාවට මේ කඹේ ආකර්ෂණය ක්‍රමානුකූලව දිගට අඩිට පුළුවන් කමක් ලැබෙනවා. මොකද අර කණුවේ බාධකේ නැති නිසා. මෙන්න මේ වගේ විශ්වය තුල එකින් එක කිරණ පැටලි පැටලි එකින් එක ඇවිදලා යනකොට එකින් එක ක්‍රියාකාරීත්වය එක එක ග්‍රහයට තමගේ බලය හරියට ක්‍රියාත්මක කරන්න බැරුව යනවා අනික් අයගේ අනික් ආධාරකයක උපාදකේ එනකොට. මෙන්න මේ ක්‍රියාවලිය යනකොට සමහර වෙලාවට ආධාරක වෙනවා සමහර වෙලාවට බාධක වෙනවා. ග්‍රහයෙන් එක එක ග්‍රහයයි. එයාගේ කිරණ ශක්තිය වැඩ කරනකොට. මෙන්න මේ වෙලාවේදී මේ කිරණ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ග්‍රහචාරී පිළිදීම අනුව තමයි. ඒ අවස්ථාව උදා වෙන්නේ. මෙන්න මේ අනුව පොයේ දවස් වලට එදෙන ක්‍රමයක් තියෙනවා. චතුරස්‍ර ක්‍රෝණයක් කියන අංශක 90 ක්‍රෝණයකට සූර්යයා හා චන්ද්‍රයා හිටින වෙලාව. ඒක ජෝතිෂ ක්‍රමයට අනුව මේ ලෝක විස්තර කරන එක ක්‍රමයක්. අංශක 90 කෝණ හතරක් තියෙනවා. අංශක 360කට මේ ලෝකේ වටේ බෙදලා. ඒ ඒ අනුව ගහය බීතන දුර ප්‍රමාණ අනුව බලපුවාම එකින් එකට ගහයන්ගේ එල්ල කරපු කිරණක් මේ ලෝකෙට වදිනකොට එක පැත්තකින් හරියට උඩින් වදිනවා නම් හරියට හරහෙන් වදිනවා අනිත් කියලා. මෙන්න මේ අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාව තමයි පෙන්වන්නේ අන්තක අනුවේ කෝලෙදි හිටියා. මෙන්න මේ විලාව තමයි හරියටම ඒ ඒ ග්‍රහයාගේ තිබෙන බලවේග ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙලාව තව කෙනෙකුට සම්බන්ධ නොවි. දැන් එක්කෙනෙක් එක පැත්තකින් කෙලින් පොල්ලක් අල්ලනවා. අනික කෙනා ඒක හරස් පොල්ලක් අල්ලනවා හරයන්නේ. දැන් මේ දෙන්නගේ එකලෙකටවත් පොල්ලට පොල්ල තද වෙන වෙලාවක් අහු වෙනවා. උඩින් අදින පොල්ල කොච්චර සද්ද කරනවා අනිත් පොල්ලට බාධා පමුණවන්නේ. ඒ පොල්ලේ කොච්චර තද කරන් ගියත් අනිත් පොල්ලට බාධා පමුණන්න බෑ. ඒ කියන්නේ කියන එකට මුලද හිතිය පොව කරද ඒකට බලය. ඒකට පුළුවන් අනික බලු කරා. වැටෙනවද කියන්නේ? ඒක මුලද හිටලා දිනා මෙහෙම හිටිනා පො ඒ විදිහ. දැන් මේ උඩින් තියෙන කොච්චර පල්ලෙහාට තද කරලා අනිත් පොල්ලට ගාවන්න බෑ. මොකද ඒකට බල දෙන්න බෑ. හැබැයි මේ පොල්ලට සම්පූර්ණ බලය දිනවන්න අර වෙයි තියෙන පොල්ල මෙහෙම මුලට හිටියනම් කලු කරා. මෙන්න මේ වගේ චතුරස්‍ර ක්‍රමී කියන්නේ චතුරස්‍ර කෝණ පිහිටනාගේ තියෙන මේ ග්‍රහය. මේ සූර්යාගේ තියෙන කෙලින් පල්ලෙහාට එනකොට චන්ද්‍රයාගේ කියන අංශක අනුවිකෝල් කියන අනිත් පැත්තට බල ගන්නවා. දැන් චන්ද්‍රයාගේ බලය වැඩි වෙනවා. මෙන්න මේ හතර අවස්ථාවල කියනවා පොය හතර. චන්ද්‍රයාගේ කිතර අධිපති. හැඟීම් වලට අධිපති, ජලයට අධිපති. ඒක තමයි විශ්ව පිහිටීමේ හැටි. මෙන්න මේ නිසා චන්ද්‍රයාගේ බලය ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. ඔය මහා නගත් වෙලාවල් කියන හැදෙන්නේ ඒ චන්ද්‍රයාගේ බඳු පිහිටීම අනුව. අන්නේ චන්ද්‍රයාගේ බලය වැඩි වෙන වෙලාවට පිහිටපු අවස්ථාවේ චන්ද්‍රයා ජලයට අධිපති නිසා ජල චක්‍රයේ ක්‍රියාත්මක කිරීමේ විපර්යාසයන් ඇති කරන නිසා ඒ දවස්වල වැස්සේ වෙනසක් ඇති කරන්න හේතු වෙනවා චන්ද්‍රයාගේ බලපෑම ওই පිහිටපු නැකත් සහ ওই දවස්වල වෙනස. ඒවා හරියට ඒ ශාස්ත්‍රීය දැනගත්තේ නැති නිසා තමයි පුරුවන්කමක් නැති ඒ ආකාරයෙන් තියෙන වැඩි හරියටම සිද්ධ වෙනවා කියලා කියන්නේ. මේ වැඩි හැට ගැනීමට අවශ්‍ය කරන කාල ওই විදිහේ කාල තියෙන චන්ද්‍රයාගේ බලපෑමෙන් වෙනන ගහ වස්තු වල බලපෑම නිසා ඇති වෙන වැඩි යට ගැනීම. ඒ වගේම ඒ නිසා හටගෙන අතුරු ප්‍රතිඵලයෙන් හටගෙන සුලම් නිසා ඇති වෙනා වූ වැඩි යට ගැනීම. මෝසම් සුලම් ආදී වශයෙන් අපි කියන අයවල. දැන් මෙහෙම වැඩි යට ගන්න ක්‍රම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බඳු ක්‍රමවලින් ජ්‍යොතිෂයට අහු වෙන්නේ නැති වැඩි යට ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ගෝචර නැහැ. ශ්‍රාවකගේ අසුරේන්ද්‍රිය තියෙනවා. එයා ලෝකේ ඉන්න අති විශාලම ශාරීරියේ තියෙන පුද්ගලයා. රාහු කියන රාහු කියන්නේ එයා එහෙම කියනවා. ඒ රාහු කියන එකනාගේ අතකට පුළුවන් මුළු වලාකුලා කරගෙන එක මොහොතකින් ගොනු කරලා එන මුරි කරන්නේ. අත තියලා වලු කරොත් මුළු වලාකුලා ආපහු තල්ලු කරන්න පුළුවන් මොකද? උඩට තල්ලු කරොත් තව මුළු වලාකුලා අපි දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා වලාකුළු උඩට දැලා තියා. ඔන්න ලෝකෙ පැත්තට තල්ලු කරොත් මහා විශාල වැස්සක් හට ගන්නත් පුළුවන්. හැබැයි අපිට මොදරක් වම් මේක නෙන්නේ රාහු කියන්නේ හැවිලිය බාධක පවුනොත කියන්නේ. අවස්ථාවක් ලැබුණාද ලැබිච්ච අවස්ථාවේදී බාධක පවුනනවා හැබැයි ඉදි මතේ මම පවුනවන්නත් බෑ. බාධකයක් පවුනවන්න හේතුකාරක මිනිස්සු අතර යෙදුණු. ඒක අවස්ථාව කරගෙන. අර රාහු අතුරු ඉන්නේ බාධකයක් පවුනවන්න වශයෙන් අර එවන ජල පාර මහා ගොඩක් විදු කරලා එන වලාකුළු ගොඩක් අතින් ඉවරන ඇදලා දාපුවාම මහා විශාල වැස්සක් වෙනවා. ගම් වතුර ගලලා විනාශ වෙලා යනවා. එහෙම නැත්නම් එන්නේ වැස ආපහු දැම්මාට පස්සේ පොළොව කර වෙලා යනවා. මෙන්න මේක අකල් වැසිදහ අකල් නියම් ඇති කරන්නේ. හේතු වෙන එක කාරණයක් තමයි ජ්‍යොතිෂයට අහු වෙන්නේ නැති එකක් ඔය රාහු කියන පුද්ගලයාට වෙලා තියෙන්නේ. අන්න ඒක ජ්‍යොතිෂයට අහු වෙන්නේ නැති වැඩි පිළිබඳ ක්‍රමයක් තමයි බුදුරණන් අපේ දේශනා කළා. ඉතින් ඒක වැස්ස එනවාද වැස්ස නැති වෙනවාද කියන එක අපි නිගමනය කරන්න බෑ. අර චන්ද්‍රයාගේ වැඩ පිළිවෙල නිසා. චක්‍රේතුර කැරකිලා චන්ද්‍රයා නියමතෙන්ට ඇවිල්ලා වැහි වහින්න තියනවා මිනිහා දුස්සයක්. මිනිහා ලෝකේ ගිනි ගන්න වෙන වැඩ කරනවා. තාවත වෙලාවක් අහු වෙනවා. පරිසරයක් හිතලා තියෙනවා ලෝකේ. මට වලාකුළු ආපහු තල්ලු කරලා මේ ඔක්කොම කරකලා දාන්න හොඳ වෙලාවක් අහු වෙනවා. බලේ ගන්න පුළුවන් වෙලාව තියෙනවා මිනිහාගේ දෝෂයතාවය. ඒ වෙලාවට මොකද කරන්නේ? තොපි ගිනි ගත්තා නම් ගිනිම කාපියව කියහිනා පල්ලු කරන වලාකුළු ආපහු. ඕක ජ්‍යොතිෂයට අහු වෙන්නේ අපි දන්නේ නැහැ. ජ්‍යොතිෂයන් වුණා මේ කාලේ වහින්න ඕනේ. කෝ වැස්සනේ. අන්න කියනවා අනිකට. එහෙම නැත්නම් මොකද කරන්නේ? නියම ධම්මාරියට වැඩ කරන්නේ නැතුව පිටස්තරවන්නා වූ බාහිර දුස්චරිත ආරයන්ට වැඩ කරනවා. පිට ආරයට වැඩ කරනවා. සාහුට අවස්ථාවක් අහු වෙනවා. පිටාරයෙන් විනාශ කරන්න මොකද වෙලා මුගේ තියෙන පිටාරය. ධර්මහාරය එන්නේ. ඒකිනම් මුන්ට මොකද කරන්න ඕනේ? මහා වැයි ගුණාටුවක් එනවලු ඇදලා ඔක්කොම එක හැරේ ලාලු කරලා දානවා ඒක පැත්තට. හැමතැනම පිටාරේ ගන්නවා. අන්න පිටාරියට වැඩ කරොත් පිටාරිය විනාශ වෙන්න හේතුයි. මිනිහාගේ දූෂිතාවය හෝ ග්‍රහණතාවය මුල් කරගෙන මිනිහාට අවලක් කරන්න බලාපොරොත්තු වෙන මිනිහාගේ ගුණ වහන්න සත්‍වීකත්වයේ වහන්න බලාපොරොත්තු වෙන අතුරේ කියන රාහු අතරේ ඉඳලා කියලා එයා ওই අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඕවාගේ දේවල් කරනවා. ඕක ජෝතිෂයේ රතු වෙන්නේ නැති නිසා අර විශ්වය පිළිබඳව හැම තැනක්ම හේතු ආකාරයෙන් දන්න අනාවරණ ඥානයක් ඇති බුදු පියාණන් වහන්සේට අහු වෙලා තියෙනවා. සාහෝගියෝම වැඩ පිළිවෙල. එතන මේක පෙන්නවා ජෝතිෂයේ ලඟු වෙන්නේ නැති ක්‍රමයක් මෙන්න මෙහෙම තියෙනවා කියලා එකක් පෙන්නලා තියෙනවා දේශනාවේ. ඉතින් ඒ නිසා තමයි ඔය වැඩි වල තියෙන වෙනස ඇති වෙන්න හරි හේතු වෙන්නේ එකක් එක එක හේතුක නෙමෙයි බහු හේතුකයි. ඔය හැම හේතුවකින්ම එක පැත්තකට නැඹුරු වුණොත් එහෙම. ඒ පැත්තේ කාරණේ ලෝක ප්‍රතිඵලයක් පැත්තේ ඉස්තර වෙනවා. නැහ හේතු බහු හේතු වෙන නිසා බොහෝ හේතු වෙන නිසා. සමහර හේතු ඉස්තර වෙන්නේනකොට සමහර හේතු ඒකට බාධා වුණා. ඒ නිසා නියම ප්‍රතිඵලයක් අර චක්‍රය බලලා අපිට නිගමනය කරන්න බෑ. ඒ නිසා ජෝතිෂය නිගමනය කරන්න බෑ එකපාරම. මේ කාට හරියනවා වහිනවා මේ කාට හරියනවා පායනවා කියලා කියන්න බැරි හේතුව මොකද? ඔන්න ඔය කියන මිනිහාගේ මානසිකත්වයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන තවත් බාහිර පුද්ගල පරිසරයක් එක්ක තියෙන සම්බන්ධතාවයේ ක්‍රියාකාරීත්වයක් හේතුවක් වෙන නිසා. අර සබා ධර්මයේ තුල තියනවා කියලා හදලා තියෙන හේතුවෙන් විතරක් මිනිහව නිර්මණය කරන්න බෑ. මෙන්න මේ කාලට වහිනවා මෙන්න මේ කාලට පායනවා මෙන්න මෙහෙමයි ස්වභාවය කියලා කියන්න බෑ. ඕක තේරුම් ගන්න බැරි අර හියුම් දෙක තේරුම් ගන්න බැරි නිසා ජෝතිෂයේ බොරු කියලා ඉතින් ඒ පැත්තට පහල කරනවා. ජෝතිෂයේ බොරු නා නෙමෙයි. ඒ ක්‍රමයට ඉඩ දෙන්නේ නැති තවත් හේතු තිබුණා. ඒ නිසා අපිට වෙනවා අර ප්‍රතිඵලය බලලා ඉතින් අපිට හේතු දකින්න බැරි නිසා. මෙහෙම ප්‍රතිඵලයක් ඇයි ආවේ කියලා නිගමනය කරන ජෝතිෂයේ පමණයි. දැන් ලෝතරා බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ සියලුම ක්‍රම දන්න නිසා. උන්වහන්සේ දන්නා අවුරුදු 1000ක වැහි ඵල කියනවා නම් කියන්න පුළුවන්. නමුත් ලෞකිකව උන්වහන්සේ දන්නවා කියන්නේ. වැඩක් නැති. දැන් නිවන්ට වගක් නොවන් කියලා. ඔන්නම් උන්වහන්සේට කියන්න පුළුවන්. යම් තැනක ඉන්න හිරෝලා දිය. අද වැහිමයින ක්‍රමයට අඟල් මෙන්න මෙච්චර ගානක වැස්සක් එනවා විවාහ දවසකට. ඔන්නම් අවුරුදු 1000ක දවස ගානේ වැහි බල කියන්න බුදුරණා දෙන්න පුළුවන්. මිනිහාගේ චරිත වෙනස් වෙන්නේ මෙහිමයි. විශ්වය කරකෙන්නේ මෙහිමයි. ඒ වෙලා තියෙන පරිසරය මෙහිමයි. මේ පැත්තේ මේ මේ ඉස්සරහට වහින වැස මෙච්චරයි. ඔන්නම් උන්වහන්සේට ඒකත් තියෙනවා. නමුත් ඒව ඔක්කොම අර ඇත්තේවිය වනාන්තරයට ගිහිලා අතින් කොළ ටිකක් අල්ලලා හිටන්. මහණෙනි මගේ සාතරහුව ඉන්න කොළද වැඩි. මේ ලෝකෙ මේ කැලේ තියෙන කොළ. ස්වාමීන් කැලේ තියෙන කොළට කොහොම උපමා කරන්නේ? අතරහුව ඇති බොහොම කොළද. මම ඔබලාට යහපතට දේශනා කරන ධර්ම මේ අතේ තියෙන කොළ විතරයි. මම දන්නේ. දේශනා නොකරපු ධර්ම මේ කැලේ තියෙන කොළ විතරයි. ඇයි දේශනා නොකළේ? විමුක්තිය සඳහා වෙන වැඩක් නැති. එහෙනම් බුදුරජාණන් වහන්සේ රෝද බැරුවන්නේ. වැඩක් නැති නිසා ඔය දේශනා කරන්න යන්නේ නැහැ. වටිනා දෙයක් තියෙනවා ඊටලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කරන දේශනාව. මේ අපි දකින්න ඕනේ. මේ බාහිර වන්න මේවා අපිට නිවන් දකින්න මේවා නෙමෙයි. නෝ මේවා ප්‍රශ්න කරගන්න ඒවා. මේවා විසඳ ගන්න පුළුවන් නෝනා පහළ වෙනවා නිවන් දකින්න මම කියොත්. කාගෙවත් මේක අහන්නද මං කාගෙවත් ඇහිුනේ. නමුත් ඕකෙම නෝනාට තියෙනවා. ඒ නෝනට ගෝචරලා ද්‍රව්‍ය පදාර්ථ ඥානය කියලා ඥානය පහළ නම් ඔන්නම මේ ලෝක ප්‍රඥා. මේක කොහොමද වෙන්නේ කියලා හිතනකොට මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා උත්තරයක් එන ඥාන ශක්තිය පහළ වෙනවා. ස්වයංක්‍රීය කොම්පියුටරයක් ක්‍රියාත්මක වෙනවා වගේ මනසක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රඥා මුල් කරගත්ත මනස වැඩුණහම ඥානීය ප්‍රඥා වැඩිනකොට වැඩිච්ච මට්ටමට ඒ බඳු ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාවක් ඇති විශ්ව කොම්පියුටරයක් මනස කියන්නේ. නමුත් ඊට පස්සේ තේරෙනවා මේ වැඩක් නැති ප්‍රශ්න නෙමෙයි විසඳන්නේ. මොනවා කරන්නේ? නිවන් දකින්න මගක් ඒක නෙමෙයි. ප්‍රතිඵල ඔය හරයක් නැහැ. හරයක් නැති ප්‍රශ්න කොච්චර දැනගත්තත් පිළිතුරු කොච්චර දැනගත්තත් ඒ ප්‍රශ්නේ වැඩකුත් නැහැ පිළිතුරුම වැඩකුත් නැහැ ඒ පස්සේ ගිහිලා වැඩකුත් නැහැ. එහෙනම් ඒ ප්‍රඥාවකම තියෙන මෙන්න යායුතු දැක්. මෙන්න හෙවිය යුතු දේ. මෙන්න විමුක්ති මාර්ගය. ඕකේ තේරුම් ගන්නවා. ඉතින් අපි දකින්න ඕනේ විමුක්තියට හේතුකාරක වෙන්නේ හේතු හොයාගෙන ඒ පසුපස යන්න. මේ තව ප්‍රඥා කරන්නේ සෝවාන් ඵලයට පත්වන කෙනාගේ පංච නීවරණ වලින් යටපත් වෙන්නේ විතිකිච්ඡාව යටපත් වෙනවා නෙමෙයි විතිකිච්ඡාව සහ මුලින් නැති වෙනවා. සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන සෝවාන් කුද්ධිලයි සාහුලින් නැති වෙන්නේ. ඒතොර කාමච්ඡන්ද ව්‍යාපාද දීනමින්ද උද්දච්ච කුකුච්ච කියන මේවායින් සතර පාගත වීමට හේතු වෙන යම් කොටසක් ඇති. ඒ කොටස දුරු වෙනවා සෝවාන් කුද්ධිලයි. කාමච්ඡන්ද ව්‍යාපාද දීනමින්ද උද්දච්ච කුකුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහම තමයි තව ක්‍රමයකින් කියනවා දස අකුසල් කියන්නේ දේශනා කරන්නේ. එක ක්‍රමයකට වේගින් හටගන්නේ වට කියනවා දස අකුසල්. මේ දස අකුසල් හට ගැනීම මූල ධර්මයේ මොකද? කාමච්ඡන්ද, ව්‍යාපාද, දීන බින්දු, උද්ධච්ච, කුච්ච, විදිකිච්ඡා කියන මේ පහ. ওই පහ මුල් කරගෙන තමයි දස අකුසල් යම්කිරිකන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් සෝවාන් බුද්ධිලියා හතර පහ ගත වීමට හේතු වෙන පාප කර්ම නිරෝධ කරපු නිසා. පාප නම් ඒ කර්ම නිරෝධ කරපු නිසා. කාමච්ඡන්ද, ව්‍යාපාද, දීන බින්දු, උද්ධච්ච, කුච්ච කියන මේ හතරේ අපාගත වීමට හේතු වෙන පාප කර්ම කරන යම් ශක්ති කොටසක් ඇත්නම් ඒකන සම්පූර්ණයම නිරුද්ධයි සෝවාන් වෙනකොට. විදිකිච්ඡාව පහමලින් ඉවරයි. විදිකිච්ඡාව කියලා කියන්නේ නිවන් දකින්න ධර්මයේ සහ මාර්ගයේ පිළිබඳ තියෙන සැකේ. මේ ලෝකේ තියෙන බාහිර පන්න පිළිබඳ තියෙන සැක උකුත් නෙමෙයි මේ කියන්නේ. ධර්ම බුදුන් කෙරෙහි සැකයක්, දහම් කෙරෙහි සැකයක්, සමුන් කෙරෙහි සැකයක් තිබුණා නම් ඒක ඉවරයි. ශික්ෂාව කෙරෙහි සැකයක් තිබුණා නම් ඒක ඉවරයි. පෙරාන්ත ගැන, මතු ඉපදීමක් ගැන, දැන් ඉන්න සත්වය ගැන සැකයක් තිබුණා නම් ඒ සැකේ ඉවරයි. පෙර තිබුණේ හේතුඵල, දැන් තියෙන හේතුඵල, මතු තියෙන හේතුඵල නිසා සත්වයේ පුද්ගලෙක් නෙවෙයි ඉන්නේ. සත්වයේ පුද්ගලෙක් කියන දෘෂ්ටිය වුණාම පෙර දැන් මතු කියන තුන්කොලේ තිබෙනාම සැකක් ඉවරයි. හේතුවක් නිසායි ඵලයක් හටගන්නේ හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ කියලා මේ ධර්මයේ දකින්න නිසා. පටිච්චසමුප්පාදයේ පිටන් සැකයක් තියෙනවා නම් ඒකක් තියෙනවා. ඕක කියන බුද්ධ ආදී අටතන සැකේ සෝවාන් පුද්ගලයා ඒක කරනවා කියලා. මෙන්න මේකයි විචිකිච්ඡාවසිය තියෙන උතන. අපි ලෝකේ සැකේ කියන්නේ ඒක අර්ථය. විචිකිච්ඡාව කියන්නේ එදා තිබුණු තව අර්ථයක්. වචන පදවලට කලින් කල අර්ථ වෙනස් වෙන නිසා මිනිස්සු ගන්න අදහස් වෙනස් වෙන නිසා ඒ පදයට දුන්න නියම අර්ථය තෝරා ගන්න බැරුව යනවා කල් යනකොට උස්සනවා කියන වචනේදී අපි එදා උස්සනවා කියන මොනවාරි බඩු උස්සන්නේ අද උස්සනවා කියන වෙන්නේ ඒකෙම ඉදාමයි අවුරුදු 10 15ක විසක් ඇති වෙනවා කියලා. උස්සනවා කියන්නේ අර්ථය වෙනස් වෙනවා. ඉතින් ඔයාලට නොකියත් බෑ කියලාත් බැරි කතාවක්. යමක් කියා දෙන්න වෙනවා කියා දෙන්නත් වෙනවා. අපි අවුරුදු 50ට දෙන බඩුවක් කියේ වුණාට අද බඩුවක් කියනවා. අවුරුදු 50 ඉඳලා කිව්ව බඩුව නෙමෙයි අද කියන්නේ. ඒක වෙනවනේ. මාරු බල්ලුනේ. මුත බල්ලු අපි දන්නවනේ හැටි. මිනිස්සු බල්ලු කියන්නේ මම කඩ කියනවා. මෙන්න මේක විදිහිච්ඡාව කිව්වහම සැකේ කියනවා. අපි අද සැකේ කියන වචනේ ගත්තට පස්සේ සැකේ කියන එකට මොනවද අපි අරන් තියෙන්නේ අදහස්? ඒ අදහස තමයි මේ විදිහිච්ඡාව කියෙන්නේ අපි එතනද? හැවටලා ඉඳන් ඒ අදහස ගන්න යනවා. ඉතින් අහනවා මට නම් සැකයි කියනකොට සෝවාන් වුණා නම් එහෙමද? අන් ඊළඟ ප්‍රශ්නයකට බලමු. හැබැයි මේ විශ්වවිද්‍යාලේ කෙලවරක යන්න බලාගෙන මුගලන් හාමුදුරුවෝ දිහා කියනවා සත්වලෙන් සත්වල දින හතක් තියෙනවා. විශ්වයේ කෙලවර ගන්න හැගෙන්න නේද? එන රහත් වෙලා දෙක ඉතුරු නැහැ. වාසනාවක් වේදී අපසෙන් හරි ඉතුරු වෙච්ච එකක් තිබුණා. දැන් හැගෙන්න කිව්වේ මොකක්ද? ඒ නිසා මේක පැහැදිලි කරගන්න බුද්ධ ආදී අටදැන සැකේ කියලා මේක විග්‍රහ කරන්න තියෙනවා. බුදුන් කෙරෙහි සැකේ, දහම් කෙරෙහි සැකේ, සඟුන් කෙරෙහි සැකේ. මේ සැක තුන යථාර්ථයේ දැක්කට පස්සේ නෑ. අසත්‍යයේ ඉඳලා සත්‍යය දැනගත්තාට පස්සේ මෙච්චර කාලයක් මේ සත්‍යය යටපත් වෙලා තිබුණා. නිත්‍යයි දුකයි ආත්මයි කියන දෘෂ්ටියේ යුක්තයි මේ ලෝකේ අපෝම ලෝක සත්‍යය ඉන්නේ. නමුත් මේකේ යථාර්ථය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන එක. ඒකයි ඇත්ත. හැබැයි මේ ඇත්ත කියා දුන්න කෙනෙක් මේ ලෝකේ තව නම් දකින්න නැහැ. යම් උත්තරමේ කියනවා එක උත්තරමේ ලෝත්‍රා බුදුරජාන් වහන්සේ නම් උත්තරමේ කියන්නේ ඒ උත්තරමේ පමණයි කොහොමද අපි දන්නේ නැත්නම් කොයිත් මේ ඔක්කොම ලියා දිනවා ඒ ඉස්සරහින් නෑ කියන්න පුළුවන් ඊටම ඉඳලා ලියා දිනවා එයා මැරෙන්න පුළුවන් කොයි කාලෙද අපි දන්නේ ඔක්කොම දැක්කට පස්සේ අපිට කියන්න පුළුවන් මේ ඔක්කොම ලියා දිනවා නම් පෙරිසර් මහත්මිය මේක රාශි කරන කෙනෙක් තමයි ලියා තියෙන්නේ එහෙනම් ඒ වගේ ඔක්කොම වගේ ධර්මයේ තියෙනවා නම් මේ ධර්මයේ කාගෙද විද්‍යාමානපුරේ මෙහෙම සම්පූර්ණ හරියාකාරව හදලා කැටියක් රූපසක් කියන්නේ නැතුව හරියාකාරව දකින්න පුළුවන් විදිහට සත්‍යය පෙන්වන්න පුළුවන් ධර්මයක් අත තියෙනවා නම් තව දිනක තව කෙනෙක් කියපේ එකක් තියෙනවා අපිට දැනගන්න අහන්න හම්බෙලා තියෙන ඒකම උත්තරමේ කිවි ධර්මයේ දේශනා කළා තියෙනවා අපි හරි බුදුන් කිව්වා ලෝතර බුද්ධ කිව්වා දැන් තවත් එක්කෙනෙක් ඒ ලෝතර බුද්ධ කියන එකා පෙන්නපු විදිහ ධර්මයක් පෙන්නපු කෙනෙක් මේ ලෝකේ සාස්ත්‍රවලදී දකින්න ඉන්නවා කොතනකවත් නැහැ එහෙනම් සත්‍ය වශයෙන් පෙන්නවා සත්‍යයි අසත්‍යයි බලාගෙන ඉන්න කොහොමද සත්‍ය? කොයි ධර්මයේද සත්‍ය? අර ලෝතර බුද්ධ නැමැති කෙනා ඉන්නේ දෙන්නා කියලා අපි දැකලා තියෙන අහලා තියෙන ධර්මයේ සත්‍යය. ඒක අපි අපේ නුවණට ගෝචරයි. සත්‍ය දේශනා කරපු එකම උත්තරමයා ඉතන එයා තමයි බුදු. ඉතින් මම කොයි පැහැදීමක් නැහැ. ඒ නිසායි මම මේ සත්‍ය දැනගත්තේ. මේ සත්‍ය දේශනා කරන උත්තරය කොච්චර විශේෂද උත්තරම. අචල ශ්‍රද්ධාව බුදුන් කෙරෙහි පිහිටීමට කියනවා. බුදුන් කෙරෙහි සැකනේ. ඇතර බුදු කියලා කියන්නේ පිටියද? එහෙම ප්‍රඥාවට එන්න විදිහක් නැහැ. නොවිද්‍යාව මේ ධර්මයේ කොයි? ඒක ගහක් වෙනස් නැති. තර්කවාද කළා බලද්දන්නත් වෙන්නේ. හරියාකාර හේතුඵල න්‍යායයට එකනේ. මෙහෙම ධර්මයක් විද්‍යාමානලා දිනා මේ ධර්මයේ ඉතිහාසගතව කියනවා. මේකේ මූලික කියන්නේ උතුරා බුද්ධ කියලා කියනවා. කොයි කාලේ හිටියත් කමක් නැහැ. ඒ උත්තරය තමයි වෙන්නේ. මොකද කොහොම නිගමනය කියලා තේසත්තේ. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. මේ ධර්මයේ සත්‍යයි. දැන් සත්‍ය අවබෝධ කරලා උත්තරේ නැතුව කවුද මේක දේශනා කරන්නේ? නේ එහෙම උත්තරේ ලෝකේ ඉඳලා තියෙනවා. ඒ උත්තරය නිසා අපිට අද විදීම හම්බ වුණා. ඒ උත්තරයට නමස්කාර කරනවා කියනම් චිත්ත ප්‍රහාදය ඇති වෙනවා. බුදුන් කිරී පැහැදීමක් ඇති වෙනා සැටයක් නැති වෙනවා. මෙන්න බුද්ධයේ කංකණි කියන බුදුන් කිරී සැක නැති වෙනවා කියන ලෝකයි තෝවන් ඵලයටපත් වුණා. ඉතින් මේ ධර්මයේ පිළිබඳ බලපුවාම අගක් මුලක් අත්තක් මුල්ලක් නැහැ හේතුඵල න්‍යායය ඒකයි. සත්‍යය කියලා පිළිගන්න හේතු තියෙනවා. එහෙනම් මේ ධර්මයේ පිළිබඳ කොයිද සැකපන්? ඥාන ගෝචරයි. ප්‍රඥා ගෝචරයි. ඥාන ගෝචර වූ ප්‍රඥා ගෝචර වූ මේ ධර්මයේ පිළිබඳව මට කිසිම සැකයක් නැහැ කියලා සැකහැරෙනවා. මම දහම් කිරි සැකහැරෙනවා. කොහොමද සැකහැරෙන්නේ? මටම මේකේ අත්දැකීම තියෙනවානේ මේ සාන්ත ප්‍රණීත වූ දැනසීම මම ලැබුවානේ. මට මේ මට්ටම ලැබුණා නම් ඒ ඵලිය මට අත්දැකලා තියෙනවා නේද? මේකෙන් පැහැෙනවා සම්පූර්ණ වැටහෙන දවසක මේ සියල්ලම අතහැරිය යන මාර්ගයක් මේ තියෙන්නේ මේ පොඩ්ඩ ඇත්තටම මෙච්චර සාන්තනම් ප්‍රණීතනම් සියල්ල අතහැරලා ගියාට පස්සේ කොච්චර සාන්තද ප්‍රණීතද ඉහෙළම සාන්ත ප්‍රණීත වන්නා වූ සංගප්පේ විද්‍යාමානයේ හේතු තියෙනවා නම් ඒ මග අනුගමනය කිරීමේ ප්‍රතිඵල මාත් ලබනවා නම් මග අනුගමනය කරපුවා ලෝකේ නැහැ. එහෙනම් ඒ වගේ සංගප්පේ කොච්චර උතුමද? එනවල සංගයා කිරීම හැකියාව තියෙනවා. අන්න බුදුන් කෙරෙහි දහම් කෙරෙහි සමුන් කෙරෙහි දැකලා තියෙනවා. සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා කියන දෘෂ්ටියට පත් කරලා තියෙනවා යථාර්ථයේ පේන්නේ නැති නිසා පෙර මම හිටියද දැන් මම ඉන්නවද මතු මම උපදීද මම කියන්නේ දෘෂ්ටියක් වෙනවා. මේ මම කියන දෘෂ්ටිය මෙතනින්ම කැපිලා ගියාට පස්සේ අර කිවිත පෙර මම හිටියද කියන දෘෂ්ටියක් දැන් දැන් මම කියනවාද කියන දෘෂ්ටියක් මතු මම හට ගන්න පුළුවන්ද කියන දෘෂ්ටියක් නැමේ හේතුඵල විතරයි හේතුඵල පරම්පරාව තුළ මායන්න කියලා ඊළඟ මායන්න කියන්නේ ඉතල ගිවිලා යන වෙනස් වෙන හේතුඵල පරම්පරාවට මම පනවන්නේ කොහොමද එහෙනම් පෙර මම පනවන්නත් බෑ දැන් මම පනවන්නත් බෑ මතු මම පනවන්නත් බෑ කියන තුන් කාලීදී වෙනව සැකේ වෙනවා නේද අතීතයේ පිළිබඳ සැකේ වර්තමානයේ පිළිබඳ සැකේ අනාගතයේ පිළිබඳ සැකේ ඔය තුනක් තියෙනවා. ඊළඟ හේතුඵල න්‍යායක් මිසක් හේතුවක් නැතුව ඵලයක් හරගන්නේ නැහැ මේ ධර්ම න්‍යාය මේ. න්‍යාය වැටුණාට පස්සේ පරිච්ඡ සමුපාදය කියන නම් සැකයක් තියෙනවා ඒකත් ඉවරයි. මෙන්න මේ සැකය වෙරීමට කියනවා බුද්ධ ආදී අටගණ සැකයක් නැති වෙලා යනවා සෝවාන් ඵලයට පස්සේ. ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේකයි කියන්නේ විදිකිච්ඡා කිව්වේ ඒකයි. ඒසයි දැන් පටන් ඔහුගේ කටේ විකෘති දේද කටයුතු කරන බලාපොරොත්තු වෙලා මොනවාද ප්‍රകൃති මොනවාද විකෘති ප්‍රകൃති නිවන විකෘති ලෝකේ විකෘති වන්නා වූ ලෝකයේ පිළිබඳ ගොඩනගන්න කරන්නා වූ යම් කිසි කටයුතු හිත හින්නවා කියන්නේ සෝවාන් ඵල ඉවත් වෙන්නේ මොකද්ද වෙන්නේ ශාන්ත වූ ප්‍රණීත වූ නිවන හේතයි අග්‍රහ මගේ බලාපොරොත්තුව නිවන ලෝකෙ නෙමෙයි එහෙනම් විකෘති කටයුතු දක්වන කිවිත් බතියල බලාපොරොත්තු වෙන ඕකට කියනවා විදිකිච්ඡා ඉවරයි. එන්නේ විදිකිච්ඡා කියන එකේ නියම අර්ථය. සැකේ කියන මේකේ තේරෙන්නේ නෑ. එහෙනම් බුදුන් කෙරෙහි පැහැදීමක් ඇත්නම් නිවන්ට හේතු වෙනවා. දහම් කෙරෙහි සමුන් කෙරෙහි පැහැදීමක් ඇත්නම් නිවන්ට හේතු වෙනවා. තමන් ශික්ෂණයක් කියෝයි පැහැදීමක් ඇත්නම් ශික්ෂණේ නිවන්ට හේතු වෙනවා. පෙරමමෙක් හිටියද දැම්මමෙක් ඉන්නවද මරුමමෙක් ඉන්නවද කියන දෘෂ්ටිය නැති වෙලා ගියාම නිවන්ට හේතු වෙනවා. පරිචහෝපාදී බ්‍රහ්ම හැටියක් නැති වෙලා ගියාම නිවන්ට හේතු වෙනවා. එහෙනම් නිවනට හේතු වෙන කටයුතු විකෘති කටයුතු නෙමෙයි. නිවනට හේතු නොවන ලෝකේ අතරමං ඉන සියලු කටයුතු විකෘති කටයුතු. මෙන්න මේ විකෘති කටයුතු ඔක්කොම නවතිනවා. යථා බෝධිය ලැබුවාට පස්සේ. සෝවාන් ඥාන පස්සේ. දර්ශන ඥානෙ පහළනාට පස්සේ. ඒතකොට කාම ඡන්දය කියන්නේ මේ කාම වස්තු පිළිබඳව තියෙන එහෙනම් මේ දැඩි ඇලීම පැතීම කොහොල රාජෝ කැලෙනවා වගේ ලෝකෙ තුල සරුගතත් ඇලෙනවා. පංචකාම සම්පත්තියට ඇලෙනවා මහා ලාජෝ යනවා වගේ ගලව ගන්න බෑ. ඉවත් වෙන්න බෑ. මෙන්න මේ වගේ දෙන ඇලීමක් තිබුණා. මෙන්න මේ කාම ඡන්ද කියන මෙන්න මේ ඇලීමෙන් වැදෙන දිරවෙන දැලෙන ගතිය නතර නතර කියලා. සහ මුලින් කාම ඡන්දය අරිහතුන් හත්ගෙන කියලා. සතරපාල ලැබීමේ හේතු වෙන්නා වූ මට්ටම සෝවන් ඵලයෙන් ලෝකේ වටිනාකම දුරු වෙනකොටම නැතිලා. ඇලීමේ අන්තරමද්ද ඊට විරුද්ධ වෙන ගැටීමත් ඒ සාමානව බලවත්. ඇලීමේ අන්තරම කඩුණාද ඒ වස්තුව පිළිබඳ කැඩෙන බිඳෙන විනාශ වෙනකොට විකෘතියටපත් වෙලා තියෙන ගැටීමත් ඒ තරමට දුර්වල වෙනවා. හතර පහක් අතරින් හිට වෙන යම් මානසික දූෂිතතාවයක් එනවා නම් දැන් ඒක වැඩි දෙයක් නැති නිසා ව්‍යාපාදයෙන් අන්නේ සතර පහක් අතරින් මට්ටම සෝවාන් ඵලයේදී ඉවරයි. ධර්මයේ නැඹුරු වෙන්නේ මොකක් නිසාද? ධර්මයේ වටිනාකම දකින්නකොට. ලෝකයේ වටිනාකමක් නැහැ කියලා දකින්න දකින්න ලෝකයේ පැත්තෙන් අහ කරනවා. එහෙනම් ධර්මයේ යම්කිසි ආකාරයකට ධර්මයේ පිළිගන්නේ නැතුව කම්මැලි වෙලා හිටිනවනම් ඒ වගේ ලෝකේ ඇලි ඇලි ගැලි ගැලි හිටිනවනම් අන්නේ ගති ලක්ෂණේ ධර්මයේ වටිනාකම දකින්න දකින්නේ ලෝකේ නොඅන්පිනා බව දකින්න දකින්න. ලෝකේ පැත්තෙන් අහක් වෙලා හිටන් ප්‍රබෝධිය පිහිටනවා ධර්ම පැත්ත. මොකද ධර්මයේ හැබැයි ප්‍රබෝධය ලෝකේ පැත්ත අඳුරු. අඳුරු පැත්තට නිදිමතයි. ප්‍රබෝධ පැත්තට නෙමෙයි ධර්ම පැත්තට ප්‍රබෝධය. එහෙනම් තීන මිද්දේ කියන එක නැති වෙලා යනවා. ඒකේ යම් මට්ටමක් ධර්මයේ පිළිබඳ පැහැදීමාව නම් ඒ සෝවාන් සුද්ධිලාගේ මට්ටමට පැහැදී වෙනකොට අඳුරක් එන්නේ නැහැ හතර පහක් ගත කරන්න හේතු වෙන මට්ටමේ අඳුරක් ඔහුට නැති නිසා දීන විද්දී හතර පහක් ගත වෙන මට්ටම ඔහුට ඒ මට්ටම හැදලා ඒ වගේ උදාහස් බව කුකුසක් ඇති වෙනවා. ලෝකයේ වටිනවා කියලා හිතාගෙන ඉඳා කාලේ ඇති වෙන උදාහස් බව උඩඟු බව මහා ලොකුයි. ආඩම්බරේ හරි ලොකුයි. ඒ වගේම රෝගේ මට කරදර කරයිද හිංගි කරයිද හිංසා කරයිද ඇති වෙන කුකුස් සහගත භාවයේ මහ බලවත්. මට වහදින් මට හිංගි කරයිද මාව මරයිද මගේ පිරිසට කරදර කරයිද මේ ආදී ඇතිවෙනා වික්ෂිප්තතාවය හරි බලවත්. ලෝකේ ඇලුම් කරන කෙනා. ලෝකේ හරයක් නැහැ හරයක් නැති ලෝකේ කැඩෙන එක කැඩී කැඩී දා. මැරෙනවා නම් මැරි. වැරදෙනවා වැරදි. ඕවට කරකා ඉන්නේ හරයක් තියෙන මම විතර වැරද්දක් තියෙනවා. වාදිනා දීපුවා. වහකන් ඉඳලා කරන වැඩක් තියෙනවා මම හැටි අප්‍රමාදීත්ව නිවන් දකින්න බලන්න. කූර කරගන්න බලන්න. ඕකෙන් මේ නමත කවුරුත් අනේ මේ ලෝකෙන් ඇලෙන ගැටන මුලා වෙන්නේ උඹ නෝ කරන්නේ. මං කොහොමද දන්නේ උඹ රාජි කරන වැඩි. ඉතින් මං ඇලි පිට බලා ඉන්නවා. වහලින් විදිහ නැති. දෙනාන රාති මොහොතලන් දෙන්නේ. ඉතින් මැරෙන්නේ එහෙම එකක් තියනා වෙයි. හැබැයි එහෙම එකක් වෙන්න පුළුවන් නම් මොකද කරන්නේ? මරණය වල කොයි මොහොතේ ඉඳන්නේ? මරණ හතිය මෙනෙහි කරලා ඒ වගේ මරණයක් එන්නේ ඉතින් අප්‍රමාදයෙන් ඉන්නතෝ රැයතවල් බලන්නේ නැතුව. යථාබෝධයෙන් පූර්ණ කරගන්න ආරි මාර්ගය බලන්න ඕනේ කියන ආරි මාර්ගයේ පිවිසලා නම් අප්‍රමාද වෙනවා. අන්න ආර්යයන්ගේ අරගෙන විදි මේ උද්දාතේ කුප්පුච්ච නැති වෙලා. ඒ උද්දාච්ච කුක්කුච්චේ තුල යන්තරමත් වෙන හතර පාඩම නිසා දූෂිතාවයක් ඇති කරන මානසිකත්වයක් ඇති කරන බලයක්. දහම් අවබෝධයේවා සෝවාන් ඵලයේ ලැබුණාට පස්සේ ඒ මට්ටම ඉවරයි. ඔන්න ඔය හතරේ හතර පාඩම් මට්ටම ওই විදිහට ඉවර වෙයි. විදිකිච්ඡාව කියන හතර දැන අර අට දැන දෙක හැකේ සාමනින් ඉවර වෙනවා සෝවාන් ඵලයේ. ඔකයි සිද්ධ වෙන්නේ. මේ පිරුවානා කොත් වහන්සේ නිවසේ සිට එක් එක් සූත්‍ර කියවීමෙන් යම් ප්‍රීතියක් ලැබෙයිද මෙම සූත්‍ර ක්‍රමානුකූල සොරෙන් කිය යුතුයි ඒක ප්‍රයාස කරන්න කියලා ඉදීමක් කරනවා දැන් මෙහෙමයි තියෙන්නේ මේ පිරුවානා පොත් වහන්සේ කියන වචනේ හැදෙනකොට අපි දැනගන්න මේක මොකටද හැදුනේ කවුද හැදුවේ කොහෙද හැදුවේ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පැත්තක් තියෙනවා නොකරපු පැත්තකුත් විසුණුහන්සේලා ඒ කාලේ ගන්නවා නොපනවුවක් නොපනවති පැනවුවක් නොසිඳිති. යමක් යම්සේ පනවන ලද්දේද එහෙම පිළිපදිති. මේ විසුණුහන්සේලා පිළිබඳව බුදුන් වහන්සේගේ දේශනාව. විසුණුහන්සේලා නොපනවුවක් ඊට අනුකූලව හේතුඵල න්‍යායයන් දැනගෙන මොකද ඒකේ අඩුපාඩුවක් නැති නිසා සියල්ලම පරිපූර්ණ නිසා අමුතු කරක් දෙයක් නැති නිසා ඊට අනුකූලව කටයුතු වෙන්නේ යොමු ලබා ගන්නවා. දැන් ඉන්න උපසම්පදා කිරීමේදී ඤත්ති චතුත්ථ කර්මයේ උපසම්පදා කිරීම කියන ක්‍රමයක් ඇති වෙනවා. බුද්ධ දේශනාවේ පනවලා තියෙන ක්‍රමය. මේ පැවිද්ද පින්ඩපාත භෝජනයේ සඳහායි. දායකින් විසින් දෙන්නා වූ අමතර දානයක් ඇතනම් අතිරේක ලාභයක් කොට හලකෙනවා. අය පරමාර්ථයේ පිට නැත්නම් පින්ඩපාත ගන්නේ. ඒ සඳහායි මම මේ පැවිද්දට යන්නේ. අනුගේ දානි ගන්න දෙන්නේ. දුන්නොත් ගන්නේ අතිරේක ලාභයක්. ඒක නොදුන්නා කියලාමට ප්‍රශ්නයක් නෑ. මම පැවිදුණි ඒව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. පිණ්ඩපාතේ ජීවත් වෙන්නේ. ඒ වගේම අරන්නේ රුක්මුල් ශුන්‍යාකාර වෙන ස්ථාන මුල් කරගෙන ඔය පැවිදි. සැලහැවත මේ හදලා තියෙන ආරාම කයිත්‍ය ආරාම ආදී තියෙන එක අතිරේක කරාද. ඒවම බලාපොරොත්තු වෙන්නේ දුන්නොත් පරිහරණය කරනවා. නැත්නම් අරන්නේ රුක්මුල් ශුන්‍යාකාර බලාපොරොත්තු වීම මහානුගුණය. මෙන්න මේක මතක තියාගන්න. ලෙඩක් හැදුනහම බේතක් ගන්නකොට ගව මුත්‍ර වල දාලා තම්බලා පල් කරලා ගත්තා අරලු බේතක් වශයෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ මම අහනවා. ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන් කාටවත් කරදරේකුත් නෑ. ගව මුත්‍රාත් නිකන් ගන්න පුළුවන් අරලු හොයාගන්න පුළුවන්. පහතින් හදාගන්න පුළුවන් බේතක්. හැබැයි චතුමදුර පස්කෝ රස ආදී පටන් ගෙන නොඑක ආකාර බේත් වර්ග වටිනා බේත් වර්ග ලෝකයක් දෙනවා. ඒව අදිරේ කරා. එයා දුන්නොත් ගන්න ඒක වෙනම දෙයක්. හැබැයි මම ඒව බලාගෙන ඉන්නේ මහන්නේ. නනුගේ බේත් බලාගෙන ඉන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඉලක්ක දෙනවා ගව මුත්‍ර වල දාපු අරලු. සූති මුත්ත වේසන්ති. ඉවේ. ඒක සියලු දෙයකම ගැළපෙන පතේන වේසක්. අන්න ඒ ආකාරයෙන් මගේ ගයිඩ්වල බැඳි අනුන්ගේ ලෙඩක් හැදෙනවා බේත් ගන්න බලාපොරොත්තු වෙන අනු බේත් කරනවා මම පැවිදිනවා. ඔය ආදී ආදී අදහසකින් නෙමෙයි පැවිදිුනේ කියලා මේ අදහස ගන්න ඕනේ. ඒ වගේම පින්ද මේ ජීවරේ පාංශු කුල ජීවරේ බලාපොරොත්තු වෙන මම අහනවා. කෑලි කෑලි අහුල්ලා මහල හදලා වණුකවා ගන්න හෙඩක් බලාපොරොත්තු වෙමිසා. අනුන් සිවුරු දෙනකම් බලාගෙන අනුන්ගේ සිවුරු බලාපොරොත්තු වෙම හරුණා නේද? හැබැයි අනික් අය දෙන්නා වූ පට සිවුරු නොඑක් සිවුරු දෙන්න පුළුවන්. ඒව අතිරේක ලාභයක් කොට සලකනවා කියලා මෙන්න මේ අදහස් හතර ගන්න කියනවා මේක තියෙනවා ඤත්ති චතුත්ථ කර්මය. මෙන්න මේ හතර පිළිගතර වස්තු. අන්නේ බුද්ධිලයා ඔබ සම්පදා කරන්න කියන ඒ දුරු අවස්ථාවක එක කරුණක් වශයෙන් පෙන්නනවා. දැන් මේ කියන කාරණේ ගත්තට පස්සේ මොකද වෙන්නේ මේක කෑල්ලක් ඈඳුනා. මේ ධර්මයේ බොහෝකට පවත්වාගෙන යන වික්ෂුන් වහන්සේලා අතරින් මේ කෙරෙන්න ඕනේ කියලා සංඝයා විසින් එකතු වෙලා. ඒගොල්ලෝ බණවකට එහෙම හරියන්නේ නැහැ උපසම්පදා කරන්න. අඩු තරමින් බණවර බණවර හතරක් අටපාඩම් තියෙනවා. බණවර හතරක් අටපාඩම් තියෙන කෙනෙක් අතු උපසම්පදා කරන්න කියලා පස්සේ හදාගත්ත නීතිය. නොපෙනෙව බණවර. දැන් මොකද කරන්නේ උපසම්පදා කරන්න ඕන නම් ඒ කාලේ දැන් නෑ ඒක නෑ නමුත් ඒ සම්මතියට ආවා ඒ කාලේ වනවර හතරක් අඩපාඩම් තියෙන කෙනෙකුගේ උපසම්පදා කරන්න කියලා සංඝයාගේ සම්මතය. මෙන්න මේ වෙලාවේදී මොකද කරන්නේ? දැන් ඉතින් වනවර හතරක් ගිහම මුළු ත්‍රිපිටකේ කවුරු කාරු කොහෙන් කොහෙන් අරගත්තාම මුළු ත්‍රිපිටකේම කවදා හරි කඩපාඩමින් කවුරු කාරු අතින් හරිනවා. මොකද ධාරණ ශක්තිය මිනිසුන්ගේ ඉන්දෙන් අඩු වෙන නිසා මුළු ත්‍රිපිටකේ ත්‍රිප්දාරීවත් ත්‍රිපිටකේම කඩපාඩම් තියෙන මිනිසුන් මුල් කාලේ හිටියට ක්‍රමක්‍රමයෙන් ඒ ධාරණ ශක්තිය අඩු වෙනකොට ත්‍රිපිටකධාරී පිටක දෙකක් පුළුවන් අය හිටියා. ඒක පිටක දාගන්න. විනය පිටකේ හෝ සූත්‍ර පිටකේ අභිධර්ම පිටකේ හර පාඩම් තියෙනවා ඒක. ඊට වඩා කරගන්න බෑ. මේ දරන්න බැරි නිසා. ක්‍රමක්‍රමයෙන් යනකොට ඒ ශක්තිය අඩු වෙලා ගිහින් තවත් කටපාඩම් තියාගන්න පුළුවන් ශක්තිය අඩු වෙලා ගියා. අධර්මයේ පිළිවන්. මේ නිසා ඒ කාලේ එක්තරා කාල සීමාවකදී බණවර හතරක ප්‍රමාණයක් කටපාඩමේ මතක තියාගෙන කියවන්න හදාරන්න පුළුවන් මට්ටමක මානසිකත්වයක් තියෙන පිළිස ඉන්න පුතේ. විසුණු හතරලා දැනග මේ ගත නිගමනයක්. එක එක නාහරි කමක් නැහැ අපේ පිරිස හතරෙන් එක එක පිරිස බනවර හතර ගානවත් දැනගත්තු. මේ මුළු ත්‍රිපිටකේ කාගෙන් කාගෙන් හරි එකතු කරලා ආයි නැති වෙවි ගේන්න පුළුවන්. ඔය බලාපොරොත්තු වුණු විසුණු හතර නියම කළා බනවර හතරක් අඩපාරම් තියෙන කෙනෙකුගේ උපසම්පදා භික්ෂුවක් හරින් අපි සම්මත කරගන්නවා. මෙන්න මේක තමයි තව උපක්‍රමයක් ගත්තා. බනවර හතරක් නෙකියු සම්මත කරේ. ආය අහවල් අහවල් දෙන්නේ කියන්නේ දෙයක් නැහැ. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, බුද්ධකනිකාය කියන මේ පංච නිකායටම අහුවෙන්නේ. කොටස් වලින් වනවර හතරකට අවශ්‍ය කරන්නා වූ සූත්‍ර ටික එකතු කරනවා. එක පොතක් හදලා පිරුවානා පොත් වහන්සේගේ. ඊට පස්සේ අනිත් පිටක ගැන කතාවක් නෑ. ඔය විදිහ ඔය හතර පාලං කරගත්ත ඔක්කොම එක. ඊට පිළිපොත කතාවාදයෙන් කියවන්න පුළුවන් නම් බණවර හතරක් දන්නවනේ. දැන් සම්මතයේ ගැළපිලා තිනා එයා එයා උපසම්පදා කරනවා. ඔය ක්‍රමයේ ඊට පස්සේ ගිනාවා. තව කාලයක් යනකොට ඒක අහකලෙවිලා ඉතිහාසයේ භූගෝලයේ ප්‍රජාචාරයේ ඉතින් ඔය වගේ ලෞකික විද්‍යාව, කෘෂි විද්‍යාව, ඒ වගේ විශ්ව විද්‍යාලේ ගන්න වැඩ. ওই જાතිය කඩපාඩම් කරගත්තා සත්‍යෙට ගිහිල්ලා නම් ගියා ඒක. සාදී කාලයක් යනකොට උපසම්පදා කරන්න ගියා. જાතිය මොකද්ද? කුලය මොකද්ද? එතකොට පරංගින උතන පරංගින নানা ආකාර ක්‍රම මාර්ගයෙන් විවිධාකාර වේද ඇති කරගෙන මෙහෙමයි උපසම්පදා කරන්න කියන එකට තෑලි කරගන්නවා. ඉතින් ඕවායි ක්‍රමක්‍රමයෙන් අද වෙනකොට විශාල පරිවර්තනයක් වෙලා තියෙනවා සම්මතී ගොඩනැගිලා තියෙන්නේ. ඕවාගේ විවිධාකාර දෝෂයන් අතරේ. ඉතින් මේ නිසා තමයි මේ පිරුවානා පොත් වහන්සේ කියන එක අරගෙන වික්ෂුන් වහන්සේලා ওই කාලේ මොකද කරන්නේ? ඕකේ තියෙන සූත්‍රය. ඔය පන්සල් වල ඉඳගෙන ඉන්න ඒ කටපාඩම් කරගන්න පටන් ගත්තා දැන් ඉතින්. ඉතින් ඕක මිනිස්සුන්ටත් ඕනක පිටා පිටා කියන්න ගියාම වාසි දෙකක් එනවා. එකක් අර අතන නිතර භාවිතා කරනවා නම් අර සතර බණවල පාඩම් එක. මිනිස්සු පිළිත් කියන්නේ කියලා ඉල්ලීමක් කරනවා හාමුදුරුවෝ වැඩේ දෙකක්ම කරගත්ත හැටි. දඹරුගේ දරගොලි මරායනවා වගේ ඊළඟ කතාවක් තියෙනවා. හරි දෙකක් වැදලා පුදලා එන්න පුළුවන් සල්ගු විමස් කන්න පුළුවන් දබුළු කියොත් තියෙන කතාවක් තියෙනවා. ඔයගොල්ලෝ බණවර හතර පාඩම් කරගන්න මෙහි ඉඳන් කොහෙද අපි ක්‍රීඩා කියන්නේ කියලා අපි ආරාධනා කරලා මෙහි ජීව කරගමු. කට්ටිය කරලා ඊළඟ පිටපොතන් ගියට ක්‍රීඩා කියන එක යන කියන්න පටන් ගන්නවා. දැන් පිරික්කීමේදී ඔය කරා වෙනස් ක්‍රමයක් අපි අතුරාවල විග්‍රහ වෙනවා. නිවසක පිරික්කා කියන්න යනවා නම් ඒ පිරික්කකදී කෙනෙකුට හිතක් ශාන්තිය බලාපොරොත්තු වෙන අමනුෂ්‍ය උපද්‍රවය දුරු කරන්න බලාපොරොත්තු වෙන මෙහෙම දෙයක් ඉල්ලා හිටියු. දුර්භික්ෂ බයක්, රෝග බයක්, අමනුෂ්‍ය බයක් දුරු කරන්න. කර්ණීය මත සූත්‍රයේ දින හතක් අධ්‍යයනා කරලා ගියේ නැත්නම් ඇරුන් නැත්නම්. මහා මංගල සූත්‍රයේ ආදානාදී කියන්නේ කියන අදුරාවක විග්‍රහ කරලා තියෙනවා. හතේ දවස්. ඔච්චරයි ගෙදරක පිළිතක් කීමේදී විග්‍රහ කරලා තියෙන අදුරාව. අදුරාව කියන්නේ අදුරාව කියන්නේ තේ කාලේ ගినాපු යම් කිසි ක්‍රමයක් හදාපත් තිබුණා සියල්ලම ත්‍රිපිටකයට මාතක උකලේ නෑ. ඉතුරු වෙලා තියෙන එදා තිබිච්ච චාරිත්‍ර වාරිත්‍ර නොයේ කතාවන් ඒව අර්ථවත් ගොතලා ඉඳන් අටුවා වශයෙන් ගෙනාවා. ඊට පස්සේ අටුවා සංකල්ප නිවිලා নানা ආකාර අදහස් ඒවට එකතු වුණා. මෙන්න මෙහිම ගෙනාපදීන් තමයි පිරිත් කීම පිළිබඳව මොකද කියේ පිරිත කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක මිනිස්සු පිරිසක් කියන්න කියලා ඉල්ලා හිටියොත් ගමකට සාන්තියක් වෙන පිරිසක් කියන්න කියලා ඉල්ලා හිටියොත් මෙන්න මේ ටික කියන්න කියලා වෙන දෙයක් ත්‍රිපිටකේ නෑ. ඒක ඊට ගැලපෙන්නා වූ පිටක් අරගාසියෙන් ගලගත්තා. කර්ණීය මත සූත්‍රයේ මොකද හතුරු කරදර නැති කරන්න, හිංගි නිසා දුරු වෙන්න, අමනුෂ්‍ය පද්දල දුරු වෙන්න භාවිතා කරපු නිසා. අර අටුවාචාරින් වහන්සේලා ඒ කාලනම් තෙලපතින් ගෙනාපු ක්‍රමයක් තිබුණා. කෙනෙකුට පිරිසක් කියන්නේ කියනවා කර්ණීය මත සූත්‍රයේම කියනවා. කියලා කියලා කියලා ඒක අරුණ නැත්නම් අතිවර මහා මංගල සූත්‍රය කියලා දෙවියන්ගේ චිත්ත ප්‍රසාදයේදී ආටානාටිය කියනවා දෙවියන්ට වර දෙනවා, සතරවන් දෙවියන්ට වර දෙනවා. අර අමනුෂ්‍ය ගිනිලා මේ සුව කළ දෙන්න කියලා. ඕක තමයි කරන්න තිබිච්ච සාන්තිය. ඒ ක්‍රමයෙන් තමයි ඉතර පිළිත් කියන්නේ. ඊට පස්සේ කාලෙකදී අර පිළිත්පත පාදා හතර බලවර පාදා කරගැනීමේ වාසියක් තියෙන නිසා ඔය සතර බලවර සහිත පිළිත්පත ගෙදර ඇවිල්ලා කියන්න පටන් ගත්ත එක තමයි පිළිත් කීමේ ආරම්භය හැදුනේ ওই විදිහට. ඉතින් ওই සූත්‍ර තියෙන්නේ අපිට කියෝ කියෝ ඉන්න නෙමෙයි. ওই සූත්‍ර වල ගැඹුරු අර්ථයක් ඇතුලේ තියෙන අපිට ප්‍රතිපත්තියක් වශයෙන් පූර්ණේ කරේ ගෙනියන්නේ. මෙන්න මේ ගෙනියන ප්‍රතිපත්තිය දිහි කර ගැනීමට තියෙන වදන්වල තමයි ඔය සූත්‍ර කියන්නේ. ඒව හරියාකාරව සත්‍යහිලා කියනවා නම් තමයි අර්ථය වැටහෙන්නේ. දැන් ගුණේ කියලා අපි කතා කරනවා. ගුණේ. කෙටි නමකින් හරි ගුණ ගුණවර්ධන ගුණසේන ආදී වශයෙන් නම් තියෙන කෙනෙක් හිටියොත් ඈන් කියලා කතා කරනවා. ගුණේ කියනවා. දැන් මොකද? ගුණේ ගුණානේ. මොකන්ද කලේ? කෙටි අක්ෂරේ දීර්ඝව ඇත්ත දීර්ඝ අක්ෂරේ කෙටි ඇත්ත. ගු නේ ගු කෙටි අක්ෂරයක් නේ දීර්ඝ අක්ෂරයක්. ගුනේ කියලා කතා කරනවා එයා කියලා එනවා. පුද්ගලයෙකුට නම. කෙටි අක්ෂරේ දීර්ඝ කියලා ගු කියනවා. නේ යන්න කෙටි කරලා නේ කියලා ගුනේ. ගුනිකයි නැති හොදාගෙන ඉඳි හදින්න වෙනවා. දැන් වදනේ වදනේ අරින්න කිව්වා. අක්ෂර ඇරිය වෙනස් කළා. මෙන්න මේක කියන මාත්‍රා වෙනස් කරන්න එපා. මොකද හේතුව මාත්‍රා වෙනස් කළොත් කිව්වේ මොකද්ද කියලා අර්ථවත් ගන්න පදේ ඉන්නේ. එහෙනම් සූත්‍රය දේශනා කරන පදේ පැහැදිලි වෙන්න ඕනේ. පදේ පැහැදිලි වෙන්න නම් දීර්ඝක්ෂරේ මාත්‍රාවයි කෙටි අක්ෂරේ මාත්‍රා වාගයයි අල්ලක් අල්ලක්ෂරේ මාත්‍රා වාගයයි කෙටි අක්ෂරේ මාත්‍රයයි. දීර්ඝක්ෂරේ මාත්‍රා දෙකයි. කෙටි අක්ෂරේ මාත්‍රා එකයි. අල්ලක්ෂරේ මාත්‍රා වාගයයි කියන මාත්‍රා ගාන දැනගෙන මාත්‍රා ගානට නෝ කියනකොට හරියට වචනේ පැහැදිලි. කිව්ව වචන කඩ වෙන්නේ නැහැ පැහැදිලි වෙනවා. මහා ප්‍රාණ ප්‍රමාණයට අදින් මහා ප්‍රාණ කරන්න ඕනේ අල්ප ප්‍රාණ අල්ප ප්‍රාණ වශයෙන් ගන්න ඕනේ. ඒ විදිහට අරගත්තාම ක්‍රමානුකූලව වෙනවා අදහස. මේ පිළිත කියන්නේ මේ අදහස ගන්න. ඒ අදහස වැටුණාම ධර්මයේ වැටෙනවා. මෙන්න මේ අදහස ගැනීමට ධර්මයේ වටහා ගන්න අවශ්‍ය කරන දේ පිළිත කියනකොට තමයි පිළිතේ ප්‍රතිඵල දිපැත්ත කියලා කියන්නේ. එකක් තමයි අක්ෂර ගන්න ගැළපිලා නියම ශබ්ද කම්පණය. අනික තමයි අර්ථවත් අදහස එනවා. මෙන්න මේ කාරණා දෙකේ ඉන්ඩෝනෙසිය තමයි ওই විදිහට ගන්න කිව්ව මාත්‍රා වැඩි කරන්න එපා කියලා. විනය පිටකේ පෙන්නලා තියෙනවා. න බික්කවේ ගීතස්තරේන ගායකබ්බා යෝ ගායය ආපත්තු කරා. මහන් ගීතස්තරෙන් ගායන්න එපා. දුකට ආපත්තියටපත් වෙනවා. ඒක පැවැතක් වෙනවා. අන්න ජීවිත වෙනස අධිගීත කියලා ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මధుර නාදයේ තියෙනවා. ඒක නේද විශේෂ ගීවර්ණය. අභිගීත ගාථා ශෛලියක් තියෙනවා, කාව්‍ය ශෛලියක් තියෙනවා. අර අදීනේ නැති ශෛලියක්. ගිහියා කැමති නෑ ඒ ක්‍රමෙ. ගිහියා කැමති අදීන ක්‍රමෙ. එයා රස රසයේ මුරුදු බව ලබන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ මුරුදු රසයක් බලාපොරොත්තු වෙනකොට ඒ මුරුදු රසයක් බලාපොරොත්තු වෙලා ගිහියා අර විදිහට ඇදලා අර ගන්නවා මේ මේ ශබ්ද රසය. ශබ්ද රසය එක මට්ටමකට තියෙනවා හරියට බේත් පෙට්ටි ගාලා තියෙන පිටින් ගාලා තියෙන සීනි බෝල් එක වගේ. බේත් පෙට්ටි අරගත්තාම පිටින් ගාලා තියෙන චොක්ලට් ආලේපයක් උ පැණි රස ආලේපයක්. හැබැයි ඒකේ පැණි රස බේදී ඖෂධය වෙනස් කරන්න තරම් බලයක් නැහැ ගිල ගන්න පහසුයි. තිත්ත නැහැ. මෙන්න මේ වගේ මේ ධර්ම මාර්ගයේ එකපාරම ප්‍රහාලියක් ඇති වෙන්නේ නැහැ කෙනෙක්. ධර්මය අහලා ධර්මයේ කායවැදනට පස්සේ තමයි ධර්ම ප්‍රහාලිය නැගෙන්නේ. දැන් සමහර ගෙවල් වල අද ටීවී වහලා අද වැඩක් නෑ අහන්න එකක් නෑ. අද තියෙන්නේ බණයි පිළිතුරුයි ගාථා යෝ තමයි කියවන්නේ. අපිට අහන්න එකක් නෑ කියලා අද පැත්ත බලාතර යන්නේ නෑ. ඒක වහලා කොහේ හරි මුලක දාලා අද දාසේ නිකන්. උත්සවයක් මොනවා හරි එකක් තියුණා දාන්න. එහෙම නැත්නම් මොනවා හරි බෝල් ගහින් ගත්ත විච දාන්න. උදේ හැය වෙනකන් ඉතින් පන්නන්න බෑ උයන්න පන්නන්නත්. පොඩ්ඩක් ඉන්නකෝ. හවසට කමුකෝ. එදා. අද නම් උයරත් තියන් කියලා ඔක්කොම කරලා දෙන්න. අද අහන්න එකක් නෑ ඒක. දැන් මේක තමයි ලෝකයාගේ ස්වභාවය. දැන් ලෝක ආස්වාදයට බැඳිලා ඉන්න පුද්ගලයාට. අන්නේ ලෝක ආස්වාදයන්ගෙන් වෙන් කරගන්න බෑ එකපාරට. ඉතින් රස ආස්වාදයේ ඊළඟ එක පොඩ්ඩක් අර සීනි පොල චොක්ලට් ආලිපේ ගෑවා වගේ අර බීට් පිස්. පොඩ්ඩක් එක මත්තමකට ගන්න ඕනේ. අර අර ඖෂධ ශක්තියට බාධා නොවෙන්නේ. අන්නේ නිසා බුදුදාන වහන්සේ දේශනා කළා මధుර හදින් ධර්ම දේශනා කරන්නේ. හැබැයි වීදස්වරයට බහින්න එපා. වීදස්වරයට ගත්තාම මාත්‍රා ගන්න වැඩි කරන එකක් ගන්න. එක එක මාත්‍රාවක් ගන්න ඒක තමයි දෙනවා කැපෙන්නේ. නේවාං කියලා දිනකොට ඉතින් කීයක් එනවද එතන? ඒවා කියනකොට. ඒවං මේ සුතං ඒකං සමයං භගවා අන්න නියම ඒ ක්‍රම කතාව. එක එක පදයක් පදයක් ගන්න ලස්සනට තේරෙනවා. ශබ්ද මధుරත්වයක් තියෙනවා. ශබ්දේ ඇදගෙන ඉඳන් ඒ පැත්තට ගෙනින් ඉඳන් මුලා කරන්නේත් නැහැ. අර්ථයක් ගෙනත් දෙනවා. පැහැපත් ආරම්භයේදී අහන්නත් පුළුවන්. හැබැයි ප්‍රඥාලික වෙලා ඉඳන් හුඟක් එහාට ගමන් නැහැ නේ ඔය අදින්න ඕනේ. ඉන්දියන් කියන්නේ මට ඒක. ආ ඒවා මේ දුතන් ඒකන් සමයන් භගවා සාවර්ධ්‍යයන් විතර. මට එහෙම කිව්වම ඇති. මට ඕනේ අර්ථය විතර. අන්න එහෙම ගන්න පුළුවන් අවස්ථාවක් ආවට පස්සේ එයාට අරකින් ඇදින්න ඕනේ නෙමෙයි. එයාට අර්ථය පළ වෙන වෙලාව ඒක. ඒ කියන්නේ දෙන්නපත් වෙනවා කියන්නේ හුඟක් එහාට ගිය කෙනෙක්. ඉතින් පල්ලෙහා මට්ටමේ ඉන්න කෙනා ඒකට කැමති නෑ. එහෙම කියනවා. දැන් ඒකෙන් ශබ්ද මිහිරියාවක් තියෙන්නත් ඕනේ. හිත බැඳිලා ඉතින් ඒ පැත්තට නැඹුරු වෙන්න. හැබැයි ශබ්ද මිහිරියාව මුලාවට නොකරන මට්ටමට තියෙන්නත් ඕනේ නිසා ඒ මට්ටම අනුමත කරන්න. ඉතින් පිළිතක් කියනකොට අන්න ඒ ක්‍රමයට ගන්න ඒකයි. මේ ගෙදරකුණා කවුරු හරි පිළිතහන් ගියා. හා කියන්නේ ඒවන් මේ සුතං ඒකං සමයන් භගවා සාවත්‍යං විරුද්ධිය තවනේ අනාථ පින්දික සාරාමි. ඔහොම කියන්නේ කිව්වොත් එහෙම මොකක්ද ව්‍යාපාර කරන්නේ? දොරවනවා එහෙනම් මොකක්ද මට ජීවනවා කියන ඉවරයක් නෑ. යයි යන්නේ. එතකොට යන්නේ. එහෙනම් ඒ ආ මොකද කියන්නේ? එක පදයක්ම තේරෙන්නේ. බෝ ගන්න ජපුනේ එකක්. ඉතින් සැලහැවතු පාසක අම්මලාහ උපාසකම හතර මොකද කරන්නේ? අපිට පදයක් ඕනේ අර්ථයක් ඕනේ හරි නාදේ හරි මිහිරි අපි අහගෙන ඉන්න විනින්නේ කියන්නේ. සාදු කියන්නේ හරි. මොකද්ද කියන්නේ? පිළි මොකද ඒක මොන පිරිසද කිව්වේ? ඒ පිරිස් නේ කියන්නේ. මොන පිරිසද ඒ මන් දන්නේ. අද වික්තිය රහින්නකෝ පිරිස් පිළිබඳව දන්න සූත්‍රයේ හදාරලා තියෙන කඩපාරම් තියෙන කෙනෙක් අහගෙන ඉන්න පිරිසක් කෙනට විනාඩි 5ක්වත් බලාපොරොත්තු වෙන්නේ මේ මොන පිරිසද කියලා මේ කියන්නේ කියලා හින්දා පදයක් අල්ලගන්න. අදිනවා මිසක් පදේ. දැන් මෙන්න මේ ගීතස්තරෙන් ගයන්න එපා කිව්ව බුදුරණන් හතේ මෙන්න මේ වර්ධනය. ඉතින් හරියට පිළිද ක්‍රමානුකූලව කියනවා නම් දීර්ඝ අක්ෂරේ මාත්‍රා දෙකයි කෙටි අක්ෂරේ මාත්‍රාවයි අල් අක්ෂරේ මාත්‍රා භාගයයි ඔය ක්‍රමෙට කියනවා නම් ඔන්න කියන්නේ අහවල් පිට මෙන්න මේකයි පදි මෙන්න මේකයි අර්ථය හොඳට පැහැදිලි. අන්න ඒ නිසා අර්ථ පැහැදිලි කරගන්න අහන්න කන්ත ධවණියට මధుර භාවය ඇති වෙන්න මේ සියල්ලම ඇති වෙන්න තමයි දේශනා කරලා තියෙන ක්‍රමයක් තියෙන්නේ උදේ. පිරිතේ වටිනාකම තියෙන්නේ ඔරේක හැමදේම හරියාකාරව ගත්තොත් ඒකේ විශාල වටිනාකමක් තියෙනවා. ඒක අහගත්තාම මේකේ තියෙන අපිට ජීවත් වෙන්න කියලා තියෙන මෙන්න මේ ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නලා තියෙන ක්‍රමය. මෙන්න මේකනේ මේ කියන්නේ. එහෙනම් අපේ ජීවිතේ මෙතන පටන් ඒ රූත්‍රය කරනව හැඩගස්සා ගන්න කියන ලැහැත් වෙනොත් අන්න ධම්මෝච යථා ධම්මෝ යථාත්තු තථා පටිපදී ධම්මං. ධර්මයේ ධර්මයේ හැටියට දැක්ක අර්ථවත් දැනගත්ත දැන් පිළිපදිනවා. අන්න එයාට ලබන්න පුළුවන් විමුක්තිය ලබන්න බණහල. සූත්‍රයක් අහලා. සූත්‍ර කියන්නේ ඒ ධර්මයේ ඒ ආකාරයෙන් තේරුම් අරගෙන කරනවා නම් ඒව නිවන් මාර්ගය. අහන මුරක් සෝවාන් ඵලයටපත් වෙන්නත් එනවා. අර්ථගත කරනවා. අර්ථවත් වෙන්න ගියොත් එහෙමත් ලබන්න පුළුවන්. දැන් මේ තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේ ළමයි ආපු ප්‍රශ්නයක් අපේ මහත්මයා නම් අහිවානේ කෙනෙක් නෙමෙයි. නමුත් මේ මහත්මයා යම් කිසි දෙයක ළමයි කියලා ගිය වෙලාවක ඒ ළමයි අහලා තියෙන ප්‍රශ්නයක් පොළොව පලාගෙන පුද්ගලයන් අපායට ඇදගෙන ගිය බව සඳහන් වෙනවලු මේ ධර්මයෙන්. මේක ධර්මානුකූලව පිළිගන්න පුළුවන්. දැන් 60 වතියම අදැවුව තේරා මේ අපේ මහත්යන්ට විතර නෙමෙයි. 99%කටම පිළිගන්නවා. මේ මක්ලේ කය කරා පොලෝ බලයින කොහොමද තරන්නේ කොහෙද කොහොම කොහොම මොකක්ද වෙන්නේ? ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් පොලෝ බලාගෙන ගියාට තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. මොකද අපිට තියෙන්නේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයක් හෙවත් ලැබු දත්තයන් පමණයි. ඇහැට පේනේවා පිළිබඳ, කන්ට ඇහෙනේවා පිළිබඳව නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන පිළිබඳ යම් කිසි දැනීමක් දත්තයක් අපිට අපේ මනසේ අඩංගු වුණා නම් සාමාන්‍ය මනසක ওই ටිකේ දත්තයන් ඇරෙන්නේ ওই නිහාර ගෝචර දහමක් ඇතිවිලා. ඒ පංචේන්ද්‍රියට ගෝචරේන මත්තමින් ඉක්මවාගේ යම් කිසි දෙයක් කිව්වොත් පිළිගන්න හේතුයි. වෙන්න බෑනේ අපි නිගමනය කරනවා එතනද. අර ගොඩට ඇවිදලා නැතුව හිටපු ගෙබි අම්මා. හිතාගත්ත පුම්බනකොට මට තමයි මට වඩා පුම්බන්න පුළුවන් එකෙක් මේක ඇතුලේ. අම්මා මහත් නිසා දැන් යන්න බෑ. අල්ලින්නේ මොකද? ගෙවි පැටියක් දෙන කොහොම හරි දඟල දඟල බඩ ගාගෙන කියන උඩ ගිය බල්ලපොර දැක්කා. හරකේ බුදියා ඉන්නේ. අම්මා කීකේදී අම්මට වඩා ලොකුර පුම්බන්න කෙනෙක් නැහැ කියලා මගේ අම්මේ අලු ගෙහෙ. විදහාර පැන්න ආපහු. අම්මේ යන්නේ. අම්මා කවුද අම්මා කොහොමද පුම්බන්නේ කියලා. මං දැක්ක හුඟාක් ලොකුර පුම්බවක් තියෙනවා. මොනවා එක වටවලා පුම්බන්නේ කියලා කියනවා මෙච්චර ලොකු. ඔච්චර නෙවෙයි හරි ලොකු. එහෙනම් මෙච්චර තව තවත් කිව්වා. අන්තිමට බස් ගාලා මල්ලා ගියා. දෙවියම වලා කුඹන්න ගිහින්. දැන් මේ හොඳ කතාවක් අගට තියෙනවා. එයාර විදේ ඉන්න වැඩියා වගේ පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයට කොටු වෙලා ඉන්න එක නා දකින්නේ. මේ ලෝකේ මෙයින් පිට දෙයක් නැහැ කියන්නේ. එයින් පිට දෙයක් ගැන කියන්න ගියොත් අර පංචේන්ද්‍රිය ගෝචරක තුලින්ම කරුණු කරනවා. කොහොමද වෙන්නේ? කොහොමද වෙන්නේ? කරුණු හොයාගන්න බැරුව අන්තිම වික්ෂිප්ත භාවයටපත් වෙනවා, ගිම්බියම් මඩ වෙච්ච එක වෙනවා. අර පුද්ගලයා. ඒ නිසා මෙතෙන්දී අපි දකින්න මේ රෝගේ විශේෂ වෙන ප්‍රමාණය පංචේන්ද්‍රිය ගෝචරත්වයට විශේෂ වෙන්නේ. 1000න් එකක් නම. අවිශේෂ වෙන්නා වූ නමුත් වෙන දේවල්. 999. ලෝකෙ හැදිලා තියෙන්නේ මෙහිමයි. මේ වයින් ගෝචරත්වයේ 100% සර්ව සම්පූර්ණ ගෝචරයේ ලෝකදා බුදු පියාණන් වහන්සේ. ඒ ඒ මට්ටම් වල ශ්‍රාවකයන් වහන්සේලාට ගෝචරණවයි ආධ්‍යාත්මික පැත්ත. සාමාන්‍ය පුතල්ජනියෙකුට පංචේ විද්‍යාවේ ගෝචර වෙන හැටි ගෝචර වෙනවා එයින් එහාට දත්තයන් නැති දත්තයන්ගෙන් ඊට එහා පැත්තක් විග්‍රහ කරන්න විමර්ශනය කරන්න ගියොත් මුලාවටපත් වෙනවා නිගමනය කරන්න බැහැ දැන් පොළොව පලාගෙන අපායට යනවා කියලා අපි දකින්න මේ ඉර්ති කියන විශේෂයක් තියෙනවා ඉර්ති විශේෂය දැන් ධානලාභීව ධානයෙන් පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී ආදී ඉර්ති බල ලැබුව කෙනෙක් ඉන්නවා එයා මේ මස්ලියේ කය අරගෙන පොළොව කිමිදගෙන අනිත් පැත්තෙන් ගිහලා මතුවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා හැබැයි ඒක අති සියු පැත්තක්. මේක වෙන්නේ කොහොමද කියන එක හරියට හිතා ගන්න අමාරු දෙයක් කෙනෙකුට. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. මැටි උලියක් ගන්නවා. රයිසියක් එවත් වැලිහල් මෙහෙකුත් ගන්නවා. වැලිහල් දැලා. අපිට කියනවා ඔයාට පුළුවන් ද මේ මැටි ගුලිය අනිත් පැත්තට රම් පෙන්නන්න දැන්. ඒකේ தත්යන් දන්නේ නැති කෙනා මොකද කරන්නේ? මේ පුංචි හිල් වලින් මේ මහ මැටි කුලිය කොහොම යවන්නේ? මේ මැටි කුලිය ගහන ගහන ගහන දැලි වැඩි වැඩි යාපාව විදිනා මේ කොහොම ලෝකේ යන්නේ? ඒක නම් කවදාවත් කරන්න බැරි වෙලා කියන්නේ මොකද? මම වෙන කමෙක් අරන් දෙන්න. කොහොම හරි කමනේ අරන් දෙන්න. මැටි කුලිය කුඩු කළා. ජම්මා කරලේ දෙන්න. අනිත් පැත්තේ ගුරුටිය ගියා. රත්ත වතුර ටිකක් ගුලි කළා. ආපහු එතන මේ මැටි කුලිය. දුන්නේ නැහැ. අර කුරුටියට වතුර ටිකක් දැම්මා ගුලි කරලා ඉඳලා ආපහු දෙන්න. අර මෙටි ගුලිය වාගේ. ආපහු අරන් අර ගුඩු කරලා කුරුල්ල ඉවරෙන් ඉබුගාරින් සුට්ටි අනිත් පැත්තට ගත්තා. ආය වතුර ටිකක් දැම්ම ගුලි කරලා මේ මෙටි ගුලි. දැන් මෙටි ගුලිය දෙපැත්තට ගත්තේ නැතර පුඩියේ. හැබැයි ක්‍රමයක් තිබුණා. කුඩු කරලා විසිරවන්න පුළුවන් නම් නැවත එකතු කරගන්න පුළුවන් නම් යම් කිසි ක්‍රමයක් තිබුණා. ඔය ක්‍රමී ක්‍රියාත්මක කරපුවාම ගෙනියන්න බැරි දේ තුලින් ඒක ගෙනියන්න ක්‍රමයක් තියෙනවා. පරමාණුක වශයෙන් ශාරීරිය විදුරවන්න නැවතත් පරිත්‍යාන කරපු ආහ කරපුවාම නැවතත් තිබුණ ගන්න එකතු වෙන්නත් යම්කිසි අවිඥා බලය තිබුණ කෙනාට මේ ශාරීරිය මොහොතකින් පරමාණු කරන්න පුළුවන් මොහොතකින් එකතු කරන්න පුළුවන්. එකතු කරලා බලනකොට ශාරීරිය පේනවා පරමාණු කරපුවාම අතුරු දහම් වෙනවා. කොහේ ඉතින් හරියට කතාවක් වෙන්නේ. මේ එක්තරා ඒකට කියනවා 이르දි බලය. ওই එක ක්‍රමයක් තමයි ධාන විරුද්ධි. තව ක්‍රමයක් තියෙනවා පුණ්‍ය විරුද්ධි කියලා. යම් කෙනෙක් කරලාද මහා පිනක බල ක්‍රියාත්මක කියලා ප්‍රතිඵල ඉන්න පටන් ගන්නවා. ඒ බලවත් පුණ්‍යතාවයන් තියෙනවා. ඒ බඳු ශක්තියක් ඔහු හිතනකොට කරන්න පුළුවන් ඉදී විරුද්ධි බලයක් ලැබෙනවා පුණ්‍ය බලය. අන්නේ පුණ්‍යදී තියෙන කෙනාට ඔන්නම් ওই විදිහ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තවකට තියෙනවා කර්ම විභාගයේදී. කර්ම විභාගයට අනුකූලව ඉරිදි බලයක් ලබනවා. අර වගේ මිනිතියක්. ඒ කර්ම බලයේ බල ක්‍රියාත්මක වීම නිසා අර වගේ සිද්ධිය පරමාණු කරන්න පුළුවන්, එකතු කරන්න පුළුවන් ශක්තියක් කර්ම බලයෙන් ඉනවා. ඒක ළමන්න පාලනය කරන්න බෑ. ඒක පාලනේ කර්ම බලයෙන් කරනවා. අන්නේ කර්ම බලය මත කරගන්නා ගිරාට. ආනතර පාප කර්මයක් කරලා ඒවා මහා බලවත් ඉදිරියේ ඉවෙන් පද බලයක් වුණා. මේ ශාරීරිය පරමාණු වශයෙන් විනාශ වෙලා ගියක මේ මහ පොළොව වශයෙන් ගිහිල්ලා අර අපායට ගිහිල්ලා යන්න පුළුවන්. දැන් පොළොව යන්නේ කොහොමද ගිහිල්ලා පොළොව බලයින් කියන්නේ. යවන්න පුළුවන්. ඔන්නම් පුළුවන්. අර හරියට ගුලියම එහෙම තියා පොළවේ තියෙන පොළවේ පස පරමාණු කළ ඈත් කරගුණා. පොළවේ ඇති ගොවරයක් හදාගෙන ඉන්න යන්න පුළුවන්. අර ගුලිය හරියට ගුලිය තියෙන. ওই දෙකෙන් කෝකිනුත් යවන්න පුළුවන්. හැබැයි මේක පංචේන්ද්‍රිය ගෝචර මනසට ගෝචර නැති නිසා මේක පිළිගන්න බැරුව ඉන්නවා. නමුත් මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒක හැගෙවිලා තියෙන ක්‍රමය. ඒ කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනකොට ඒ වගේ දේවල් සිද්ධ කරන්න හැකියාවක් තියෙනවා. පරමාණුක කරලා වෙනස් කරන්න පුළුවන් නම් පර්වත ගස්කල් ආදී පරමාණු වල අතුරුදහන් කරන්න පුළුවන්. විසිරලා යවන්න පුළුවන්. ඉරිදි බල ඇති වික්ෂුන් වහන්සේලා ඒ කාලේ. එක එක පැත්තේ බිත්ති හිල් කළා බිත්තිය හිල කලාගෙන ගිහලා නම් ආපිය ආදිස්ථානය හැදගම බිත්තිය තිබුණා. හිලක් හැදිලා ඉරිදි ගියේ. දැන් මෙහෙම ක්‍රම තියෙනවා. පුණ්‍ය ඉරිදි ක්‍රමක් තියෙනවා. අරිහත් දෙවියන් වත් වෙලා හිටපු කුජි හාමුදුරුවෝ හතර නම හතර නමක්. දුන්නා එක්තරා බමුණෙකුට දානෙකට පිරිස මේ හාමුදුරුවෝ එක්ක යන්න ගියා නම් ඉල්ලීමක් කරනවා. එක්තරා බැමිණියක් හිටියා. ඒ බැමිණි බලාපොරොත්තු වෙනවා මහා වයස ගියේ බමුණෝ එවකවලාට මහා දානයක් දෙයි යාගයක් පවත්වන්න ඕනේ. ඒගොල්ලන් දානයක් දෙන්න ඕනේ කියලා. දානේ හදලා ඉවරලා ගන්න කිව්වා ගිහලා කොහෙන් හරි කමන්නේ. මොකද බමුණෝ හතර පහ දෙනෙක් එකේ ඉන්නේ. හැමදෙරම ඇවිල්ලා ඉඳලා බමුණෙක් හොයාගෙන බලාද කරනවා. එතකොට ආයෙත් ඇවිල්ලා කියනවා බාලයාවට හැමදෙම මෙහෙව බවුනි හොයාගෙන කොහෙවත් හරි වැඩේ දැන් දාන්නේ අහක දාන්නේ. කැමැත්තකින් නම් නෙමෙයි අහක දාන්න බැරි හින්දා බෞද්ධවතුන්ගේ සාහකේ ඉන්නේ. හොඳයි ඉතින් වැහිච්ච මෝරෝපායකින් අරන් ඉඳපු හතර දෙනෙක්. ඔය පොඩියෝ ගිහන එකෙන්ද. මම බැමිණිට වඩා වයසේ අඩු නම් එහෙම වඳින්න පුතන්දා ලැජ්ජයි ඒකයි ඒකේ මානික හැටි. බමුණු මානික කියන්නේ ඒකයි. තමන්ට වඩා වයසේ වැඩි මෝරලා හැදදරියෝ ඉන්නවා නම් විතරයි පොඩ්ඩක් අඩු කරන් කියනවා. වැඩි වහල් බවට. ඒක නිසා මොකද කරන්නේ ගිහින් ඉන්නවා. ඒ නවට ඔක පොඩි යෝග එහෙම හිටින්නේ. හොඳ හැදිදැනි මෝරපුවාගේ හිටින්නේ. හතර දෙනෙක්. සංඝයා වහන්සේලා හතර දෙනෙක් කිල්ලගහම බුදුරන් වහන්සේ දුන පුංචි හතර දෙනෙක් අවුරුදු 7 යටේ ඔය ආරය යන්නේ කියලා කරන්න දෙයක් නැහැ. මොනවා කරන්න දෙන්නේ විචන්නේ. දැන් මේක ගිහින් කියනවා කියලා අරගෙන ගිහින්. ඈත් ඉඳන් එනවර දැක මොකද මේ අපිට ඉස්සර පැටව ටික කරන්නේ. මං කිව්වේ මොකක්ද? මොනවා කරන්නේ දුන්නේ එච්චර දැන් ඔය වෙලාව වලට දැන් මේ හරිය අකමැත්තේ අර බැමිනි දාන විදාන හදනානේ වහග යන හිත දෙන්න හදන්නේ ඔයලේ ලැහැතිරේ නෑ ඈත බමුණේ අන්න බලහන් වාසනාව නියම බ්‍රාහමණය කියන්නේ මගේ දානේ අපත යන්නේ නැහැ. ඒක බොහෝම සන්තෝෂෙන් ඉන්නේ. දුරදියාම ගිහිලා බොහොම පූජා සත්කාරයෙන් අරගෙන අර ගහගෙන වැඩමවා ගෙනාවල බවුණා. බමුණ ඇටෙන් දැවිලා බලනකොට හාමුදුරු පුංචි හාමුදුරු හතර නම දිලගෙන ඉන්නවා. පසක පිහිටවල වැඳ හාමුදුරු හතර දෙනා. දැන් මේ බැරි බුදු වේලා වලා ඉන්න මේ මොන බුදුමයන්ද? බමුණන්ට මේ හාමුදුරු පෙන්වන්නද බැහැ. අපි ගණන් ගන්න ඉන්නේ අදුවක් ගණන් ගන්න පොඩි උන්ද. පසක පිහිටවල වඳිනවා මේ බමුණ මහ බුදුන් බමුණේ. එහෙම ගිලිවෙලා මොකද කරන්නේ? දැන් දානි ගන්න හදන දැන් මෙයාට විශ්ිත්තයි. නෑ නෑ උන්වහන්සේලාට දානි පූජා කරන්න විශ්ිත්තයි. මට පුළුවන් පාන්ති. ඒ කිව්ව නිසා බමුණා කියීම ඉතින් අහලා දාන්නත් බැහැ. අර පොඩි හාන්දනාට දාන පූජා කරපු ගාම මොකද කරන්නේ නැගෙනහිර පැත්තේ විත්ති විදුරක් හදලා බලාගෙන ආකාශයේ යන්න ගියා ඒ දානිය අරගෙන. මොකද යමු මේ පුදු. මම ජීවිතේ මෙහෙම එකක් දැක්කේ නැහැ. මේ පොඩි හාන්දන මොකද මේගොල්ලෝ කරන්නේ? හරි පුදුම එකක් නෙන්නේ. අනිත් කෙනාට කිව්වා. බත්නාහිර පැත්තේ ඉලක්ක හදාගෙන යන්න කියලා. අර විදිහට ආකාශයේ යන්න කියලා. මේගොල්ලෝ මං හිතා ඉන්නේ කට්ටියන්නේ මම පුදුම જાතියන්නේ පොඩි උනාට. අනික රදනම් උතුරු පැත්තේ හිරක් හදන්න යත් යන්න කියලා. දැන් පිටේ හිතුණා. අනික රද දකුණු පැත්තේ හිරක් හදන්න යත් කියලා. දැන් හතර පැත්තේ හිල් හතරක් තියෙනවා පිටිය. අදිෂ්ඨානය හා කරලා නැහැ. හිල් මැගෙන තියෙන්නේ. නැවත අර බැමිණිගේ මාන්නේ වස්සන අර හාමුදුරුවෝ කරපු වැඩක් නෙවෙයි. ඒ පාර බමුණ දිහා බලලා ඉන්න පුදුන මේක මගේ පුදුමයි නේ. මේ කවුද මේ? ඉතින් ඔබතුමාට දාන්න. මං දාන්නේ ගන්න කෙනෙක් නෙමෙයි. එහෙනම් ඔබතුමා කවුද? මං බමුණෙක් නෙමෙයි. උඹේ මාන්නේ වස්සන්න ආවේ මම අහකට දෙවි. බමුණගේ වෙලෙන් ආවේ උන්වහන්සේලායි තරම වෙන. දැක්කද තරම? නෑ ඔබේ තරම මොකද? මගේ තරම උඹ බලාගෙන කියලා උඩ මුදුන් කැමි මල්ලේ කියලා හදන්නේ උන්වහන්සේ. ඒ කියන්නේ සැකරේ කියන්නේ. දැන් ගෙයි ජීවි පහ. දැන් මෙන්න ව්‍යාකාරික අපි කතාවක් තියෙනවා විග්‍රහ කරලා ධර්මයේ කතාවක්. දැන් මේ මොකද අර මාන්නේ වස්සන්න කරපු වැඩ පිළිවෙල. දැන් මේකේ සක්‍ර දෙවි දෙහි රහදාන්නේ කිය පුණ්‍ය irdiye. අර රහතන් වහන්සේලා හතර නම් ධ්‍යාන ලැබුවොත් ධ්‍යාන විදිහ ඉහි හදාගෙන යන්න කිව්වා. දැන් ඉතින් මේ වගේ තියෙන බලය තිබුණානේ මේ වගේ බල තිබුණානේ ලෝකයා දකින්නේ නැහැ අති දුර්ලභ සිද්ධ වෙන සිද්ධිනිය. ඉතින් මේකෙදී අපි දකින්න ඕනේ ওই සිද්ධ වෙන ක්‍රම තියෙනවා මේ වගේ. මේ මෙයා වෙන්න පුළුවන්ද කියලා පංචේන්ද්‍රිය ගෝචර මානසිකත්වයෙන් ඉඳන් අපි තර්ක කරන්න ගියාම අපිට හිතන්න බෑ මේවා සාහිත්‍ය කතා කියනවා. ඒ නිසා අපේ මහදෙරුන් වහන්සේලා ත්‍රිපිටක සාහිත්‍ය කියන වචන දාලා තියෙනවා ත්‍රිපිටක දාලා තියෙනවා. ඔය සාහිත්‍යය. ඒසම කොයි ත්‍රිපිටකයේ නෙමෙයි ත්‍රිපිටක ධර්මයේ නෙමෙයි ත්‍රිපිටක සාහිත්‍යය කියමු කියන්නේ. මහාචාර්යවරු සහිත අග්‍ර හේතවන්නා මහතරුන් වහන්සේලා කටවල ගන්න වදින්නේ ත්‍රිපිටක සාහිත්‍යය. මොනවා කරන්නේ? පංචේන්ද්‍රිය වලට මනසට ඒක සාහිත්‍යය. ඒන් එහාට මනසක් නැති නිසා. ඉතින් අපි දකින්න ඕන සාහිත්‍ය බුද්ධහමේ නෑ. බුද්ධහමේ තියෙන ධර්මය. ධර්මයයි විනයයි. සාහිත්‍යය කියලා කියන්නේ ලෝකයා මුලාටපත් කරලා හිටන් දාන මෝහ වැඩ පිළිවෙල. ඒක මෙතන සම්බන්ධ කරන්නේ බෑ. සාහිත්‍යය කියන්නේ. ත්‍රිවිධකේ නම් ධර්මයේ සාහිත්‍යය නම් මුලාව. ධර්ම මුලාව කිව්වොත් එහෙම වාගේ ආකාර තමයි ත්‍රිවිධක සාහිත්‍යය කියන වචනේ තියෙන්නේ. ධර්මයේ නැමැති මුලාව කිව්වා වාගේ තමයි ත්‍රිවිධක සාහිත්‍යය කියන්නේ. ගැළපෙන්නේ. ඉතින් මෙතෙන් දැනගන්න මේ පොළොව බලාගෙන යනවා කියන එකත් අපායට දෙන්නේ ගියා බව කියන එක සඳහා වෙන්නේ මෙන්න මේ වගේ දේවල්. කර්ම විපාකයේ විදිය නැగిලාට පස්සේ කර්ම විපාකයෙන් මෙබඳු ශක්තියක් මේ විශ්වයේ පාලනයක් සිද්ධ වෙනවා කර්ම විපාකයට අනුව. ඒකෙන් ඇති වෙන නිසා කර්ම විශ්ේ අචින්තයයි. මේක සාමාන්‍ය මනසට තෝරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සිද්ධ වෙන සිද්ධ වීම කොයි කොයි ආකාරයෙන්ද මෙහෙම වෙන්නේ කියලා සාමාන්‍ය මනසකට දත්තයක් නැහැ තෝරා ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පිළිබඳ හොයන්න ගියොත් පිස්සෙක් වෙලා කෙලවර වෙනවා මිසක් ඇත්ත තෝරා ගන්න හම්බෙන ඒ තරම් සියුම් මේක. සර්වත්‍ය ගෝචර 20ක් කර්ම 20. එහෙනම් මේ ගැන ඔබලා තර්ක කරන්න වාද කරන්න ගිහලා ඕක බඳ කරන්න යන්න එපා. කිව්ව වැඩි කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඉන්න ධර්මය දැකලා. ඕවා වෙනවා ඕවා වෙන ආකාරයෙන් දැනගන්න කිව්වොත් එහෙම අතර මං එනවා මුලා වෙනවා. ඔය පස්සේ ගිහලා කවදාවත් විමුක්තියක් නෙමෙයි ලබන්න වෙන්නේ මුලාවටපත් වෙන්නේ නම් මම හොයාගන්න බැහැ. මේක කොහොමද වෙන්නේ මේක වෙන්න පුළුවන්ද ඔයගේ ප්‍රශ්න කරලා මොකද ඒ ගෝචර කරන දත්තයන් තමා තුළ නැති නිසා. ඒක විසඳ ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ඒ බඳු ප්‍රශ්නයක් ඔළුවට දාගත්තොත් විකල් වෙන්න වෙනවා මොකද යථාර්ථය හොයාගන්න බැරි වෙනවා. දැන් විකෘති වෙන ප්‍රශ්න කරගන්න නැතුව තේරුම් ගන්න පුළුවන් චතුරාර්ය සත්‍යයේ තේරුම් ගන්න උත්සාහ කරන කියලා දේශනා කරනවා. ඉතින් අපිත් ඒක දකින්න ඕනේ ඔකයි. මේ දැඩි අදිෂ්ඨාන සත්‍යයෙන් පුද්ගලයෙකුට හිත කනින් වෙන් කර තවත් කෙනෙකුට ප්‍රදානය කළ හැකිදාර මුකලෝකේ තියෙන සංගෝධි මේ මේ මේ කියන එක නම් මේ අර ඔළුව ගලවලා දන් දුන්නා කියන කතාවත් එක්කලා මේ සම්බන්ධ. බෙල්ල කපලා ඉතින් දුගියර දන් දුන්නා කියන කතාව. දැන් මෙච්චර අපි ලොකු දෙයකට යන්න ඕනේ අපි තහලා තියෙන දැකලා තියෙන දේවල් තියෙනවා මේ කිකිලියක් අල්ලගෙන සකින කිකිලියක් අල්ලලා ඉඳන් බෙල්ල කැපුවොත් එහෙම. කිකිලි. කඳ කැල අතහැරලා. කඳ ඉගිල්ලා ගිහලා පිටර රකින් දෙතර වෙනවා. මේක මේ දැන් මේ කාලේ කරන්න පුළුවන් පරිකරණ තියෙනවා නෙමෙයි මේ කාලේ පුද්ගලයෝ කරලා තියෙන පරිසරය. සැකරකා ඉන්න කිකිලියක් අල්ලලා ඉන්න එකපාරේ බෙල්ල කැපුවා. කඳ කැල කර කියලා ගිහිලා ඉතින් යනවා. අර බිත්තර දිවිතරයක්. ඔළුවනේ. ඔළුව නැතුව පළ තියෙන එකක් අද ගිහිලා වැටෙනවා. ඉගිලිය බලාපොරොත්තු වෙන බිත්තර රකින්න දෙන්න නිසා ඉතින්. මම දැක සිද්ධියක් තියෙනවා. මානෙන්දත් ඉස්සර. මම පොතක් අරගෙන කියෝගේ ඉන්න වෙලාවක බිත්තිය කරපොත් එක්ක ඉන්නේ. කරපොත්ත බිත්තිය වහලා ඉන්නකොට කෝණේ කයිවිෙන් පැනව ගාම අල්ලගත්ත උදු. කරපොත්ත පුස් ගාලා ගිල්ල යන්න කියලා. එතන. කරකිලා ඇවිදලා මං ඉන්න දෙන්න ඇවිදලා එතන වහලා මේෂේ වටින් කරකිලා ගිහලා පොත් දෙකක් තුනක් අස්සේ පොඩි ඉඩක් තිබුණා ගිහින් ඉඳලා ඇතුලේ හැංගුණා. බලනකොට හොල්ල හොල්ල කෑල්ලා කනවා වුණා අභි කියලා. ඒ කරපතගේ ඔළුව. කඳ තමයි මේ ඉගිල්ලයි දේශා පුතාසේ නැති. මේ මන්දයක් එකක්. දැන් ඊට පස්සේ මම පුතා කියලා බලනකොට ඔළුව නැති කඳ කෑල්ල දිනා එකයි. තවත් මේක දඟලනවා. දැන් මේ කඩ කැල්ල හැංගින්න ගියේ කොහොමද? ඔළුව නැති. කරවතර පුළුවන් නම් කඳකින් ගිච්ච ඔළුවේ අහකට ගියර පස්සේ කඳ කැල්ල ක්‍රියාත්මක කරලා ඔහොම ගියක් වෙන්න සිද්ධියක් ලෝකෙ වෙන්න පුළුවන්. යම් යම් ශක්තියින් නිසාගේ මානසික ශක්තියින් අදිස්ථාන බලවත් කරපුණා. සත්‍යක්‍රියා බලය. මේ වගේ දේවල් වලදී ඔය කෙනේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. සත්‍යක්‍රියා බලය කියන්නේ එතනදී අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ කර්ම ශක්තිය හේතු කොටගෙන සිද්ධ වෙන ඒවා. ඒ වගේම පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන පුණ්‍ය ඉරිදි ධානය නිසා ධානය ඉරිදි ලැබුවා වගේ. තවත් ඉද්ධි ක්‍රමයක් තමයි සත්‍යක්‍රියාව. අන්න සත්‍යක්‍රියා බලයක් හරියට කරපුවාම මේ විශ්වය තුළ ඔහු දන්නේ නැතුවත් ඒ කරාට පස්සේ ඒ පුද්ගලයාගේ මනසින් ඒ පිළිබඳ කටයුතු නොකළා. මේ සත්‍ය ක්‍රියාව සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක හිතන්න බැරි දෙයක්. එහෙම සත්‍ය ක්‍රියාවල තියෙනවා. මේ අම්මේ මේ අතේ තියෙන ගෙයි. දරා ඉන්නවා මලේ. ඇති වශයෙන් හිතුවේ ඇති. ගාලි හැවල්. පස්ස හැරෙනකොට අත කඩාවැටෙනවා. මෙහි මේවා අපේ අත්දැකීමේ ඕන තරම් වෙලා තියෙනවා. ස්වභාවිකත්වයේ ඉඩ දෙන්න පුළුවන් කවන්නේ ඉතරකල් බරත තිබිච්ච අත්ත හටේ වදින කියලා අහකට පස්සේ කඩාවැටෙන්නේ නැහැ. කඩාවැටෙන්නේ කල් තියෙන්නේ. මම දැනුවත් වෙච්ච සිද්ධිය ඔයගෙ කියන තවද. අපි පූවඩ ඉන්න කාලේ අපි ධර්ම කාලේ කාලේ පුරුණ හැකියාව කරන කාලේ මුදලාලි කෙනෙක්ගේ කඩේ දෙපැත්තේ තිබෙන ලොකු දැමිලි ගස් එකක්. ඒක එක වලක ගිහින් 60ක් 70ක් ඒ මෙහා අඩුවක් වෙන්නේ නැහැ. ඔක්කොම එක වල. ගෑනු කෙනෙක් එළියට ඇවිදලා ඉතින් මුද මල්ලපු තීල ගහයි. මුදලාලි දැමිලි ගන්න හැදුණා කඩේ ඕනේ නැහැ නේද? මේ වගේ දැවිලි ගස් 10ක් තියෙන කඩ කරන්න ඕනේ නැහැ මුදලාලි. ඊට උඩ බලලා යන්නයි. අපිත් උදේන බලාගෙන ගෑනි පිටසන්තරවල බබදා බබදාහක යන හම්බුන්නේ ටක් ටක් ගන වතුර ඇකේ අර ගස් දෙකේම සැවිලි වතු පිටිවිලි පුපුර පුපුර වැටෙනවා ගිඩිය වැටෙනවා වතුර වැටෙනවා දුවන දැන් බලන්න මේ සිද්ධිය මොකද්ද කියලා දැන් ඒ ගෑනි වෙනා මේ මොන බලයක් ලබලා තියෙනවා අර බුද්ධිලයාගේ අධ්‍යාත්මිකව ඇතිවෙනා යම් කිසි මහා උද්වේගයකින් නැගෙන්නා වූ දෙයක් තියෙනවා නම් ඒක හරියන්නේ නෙමෙයි වතේ ඉන්නේ එක්තරා දාහයක් එක්තරා ජීයේ ගැඹු ගුප්තව හැඟවුණු විනාශයක් මුල් කරගත මානසිකත්වයකින් ඉන්නේ නැගෙන්නේ. කවුරුරේ ඉන්නේ නැහැ. අනේ මටත් රස්සාවක් කරන්න නෑ මගේ වාදේ මේ වගේ තැඹිල්ලක් 10ක් දුන්නා කියලා කවුරුත් එක්ක කියන්නේ. ඔය සීල් ගෑනු කෙනා. එයාගේ වාදේ තිබුණා තැඹිලි ගහන. මේ වගේ තැඹිල්ලක් 10ක් මට හිතෙනවා මට රස්සාවක් කරන්න ඕනේ නෑ නේද? එහෙමත් කියනවාද කල්? හා හා ඔය පැත්ත බලන්න. අනික ඒක නෑ. අනුගේ වන්තය ගහක් තිබෙනවා මගේ අම්මිය අරගෙන තියෙන ගේ. තමන්ගේ වන්තය ගහක් තිනොත් වහපන් වහපන් කවුරුවත් දැක්කේ. මේ වෙනස අපිට අපිටම හිතලා බැලුවොත් පේනවා. ඇයි අනුන්ගේකට එහෙම කියන්න හිතෙන්නේ? ඇයි තමන්ගේට හංගන්නේ? ඔතන වෙනසක් නැද්ද අභ්‍යන්තරේ හැදෙන්නේ? මෙන්න මේ වගේ මානසිකත්වයන් තියෙනවා මේ අවිස්ථාන බල කියන්නේ හොඳට හෝ නරකට ඔවයි ක්‍රම. මේවා ප්‍රබල වෙච්ච අවස්ථාවල. හිතන්නේ හිතුවේ නැතුවට මේ භෞතික වස්තු මවා ක්‍රියාත්මකයට පටන් ගන්න අනුකූලයි. අනේ විශාල බලාපොරොත්තුවකින් යම් කිසි බුද්ධිලේක ඒ කටයුත්ත කරන්නේ. අර බෙල බෙල කපා ගන්න මොහොතේ. අර ශක්තිය සත්‍ය ක්‍රියාවලියේ ක්‍රියාත්මක වෙන අර සිද්ධිය වෙන්න පුළුවන්. හැබැයි මේක ඥානවන්තයෙක් කියලා ගෝචර නෑ. ඒකයි මම මුලදී කිව්වේ මොන ඥානවන්තකමද මේ මල් බිහි ගහන අර වගේ නෑ මේ ගෑම් ඕවාගෙන මොන මොටකම මිස ඥානවන්තකම තිබුණා. නම බලයේ තිබුණේ නෑ. මෙන්න මේ වගේ යම් කිසි කෙනෙක් හොඳට හෝ නරකට හෝ මේ වගේ බලයක් ක්‍රියාත්මක කරගන්නවා. ওই විදිහේ දේවල් හිට වෙන්න පුළුවන්. සමහර වෙලාවට විලිකාගෙන ඉන්න ওই යුද්ධ සේනා යුද්ධ වටේ යුද්ධයට ගිහිලා මිනිහා මැරිලා ගමන් කරනවා. මරණාසන්න මොහොත ඔහු දන්නේ නැතත් ඔහු වෙඩි තියලා අනිකට ප්‍රතිචාර දක්වනවා. සමහරලාට පුද්ගලයා මැරලා වාහනේ රූප අවස්ථා තියෙන ටික දුරක් යනවා. දැන් මොකද මේ වගේ දේවල් සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා. යම්කිසි දෙයකට යොමු කරලා අදිස්ථාන කරලා තිබ්බට පස්සේ චිත්තාවලිය ක්‍රියාත්මක වෙනවා. ශක්තිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඊට අනුකූලව යම් වෙලාවක. ඉතින් මේ බඳු අවස්ථාවල නිසා මෙහෙම අවස්ථාවල් නොවෙනවයි කියන්නේ බෑ. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් නමුත් ඒවා මේ ඒ අදිස්ථාන පරිදි සිද්ධ වෙන අදිස්ථානය පරිදි හරි එවන් සිද්ධ බලවේගයකට අනුකූලව හරි සිද්ධ වෙන දේවල් ඔහොම සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේ ශක්ති විශේෂ ක්‍රියාත්මක වෙනවා. එක්තරා ගෙම් ක්‍රමයක් තියෙනවා හරියට රෑ 12ට ගෙදරකට වැලි ටිකක් එහෙම කරුවොත් හැමදාම දවස් කීපයක් ඊට පස්සේ මිනිහා වැලි ගහන්න ඕනේ ඒ වෙලාවට ගෙදර නිකන් වැලි වදින වහල් ගල් ගැහුවොත් ඒ වෙලාවට කල් වැදින්න පටන් ගන්නවා ගෙදර ඇද විශ්වාසයක් ඇති වුණොත් එහෙම ඒ කාන්තයෙන් භූතේ අපේ ගෙදරට ගල් ගහනවා වැලි ගහනවා කිය ඒ මානසිකත්වයේ තද වෙන්න තද වෙන්න ඒ බඳුම ක්‍රියාවලියක් ලෝකෙ නිෂ්පාදනයලා පටන් ගන්නවා අර මානසිකත්වයේ ලැබුණා. පස්සේ කිසිම භූතයක ඉඳන්නේ නැහැ. නමුත් ක්‍රියාත්මක වෙනවා ද්‍රව්‍ය වස්තු ඊට අනුකූලව. මෙහෙම දේවල් ලෝකෙ තියෙනවා. භූතයෝ මොන්නේ ඒවා කරන්නේ. එක එකනාගේ මානසිකත්වයක් මෙහි ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒකට මොකද වෙන්නේ? දැන් මේ වගේ අවස්ථාවල් තියෙන දැන් මොකද දැන් මේ හිත කලින් වෙන් කරලා ප්‍රදානය කරන්න පුළුවන්. ඕක ඉතින් වෙන්න පුළුවන්. ඉතින් එසේ කිරීමෙන් කිසියම් ප්‍රයෝජනයක් ලැබිය හැකියි. ඉතින් ප්‍රයෝජනයක් ලැබීම කියන්නේ ඥානවන්ත කටයුතු වලින් ලැබෙන. කියන්නන් වාලේ කොරන්න කියන නම් මහා ගරු භක්තියක් හරගෙන පුද්ගලයෝ නොයෙක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඥානවන්තය ළමක් කරන්නේ මෙසේ කිරීමේ ප්‍රයෝජනේ මොකක්ද? ඒ කෙතෙත් දුරට ප්‍රයෝජනවත්. මෙන්න මේ අනාගත ප්‍රයෝජනේ දැකලා තමයි ඥානවන්තයෝ කටයුතු කරන්නේ. මෝඩයෝ කටයුතු කරන ක්‍රම තියෙනවා. අනුන් කියන්නන් වාලේ මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියනවා. ඒ කියන එක විශ්වාස කර කර බලාපොරොත්තුවක් කියලා ඒ බලාපොරොත්තු පරමාර්ථයක් හරි බලාපොරොත්තු ඉත වෙයි මෙහෙම කළොත් ඒ කිව්ව හැටියට කළොත් කියන ඔය කර කර ඉන්නේ. එවන් දේවල්. හැබැයි හේතු රංකුල ඵලයේ වශයෙන් මොඩ වැඩක් කළොත් මොඩ ප්‍රතිඵලයක් හම්බ වෙනවා මිසක් වෙන එකක් හම්බ වෙන්න විදියක් නැහැ. ඉතින් අපි දකින්නේ බෙල්ලා කබලා කෙනෙකුට දුන්නොත් බුදු වෙන්න හේතු වෙන පිනන්නේ. බලයේ කියලා ඉඳලා බෙල්ල කපන බලයක් එනවා බලවලු සම්බන්ධින් හරි කරා. හොද්දා හදාගෙන ඉඳලා. මිනිහෙක් කියලා ඉඳලා උළු දුන මොනවා කරන්නේ? මොනවා කරගන්නද කියන්නේ? මිනිහෙකුට වැඩක් තියෙන ඔළුව. ලෝතුරා බුදු වෙන්න හේතු වෙන මේ මේ සත්‍යයක්ද මේ වැඩි? මේ මේක දකින්න ඕනේ. එයා ලෝතුරා බුදු වෙන්න දෙන ඔළුව මොනවද? මේ බලහා වැඩ කරලා තියෙන හැටි මුගේ ඔළුව නැහැ. දැන් ඔළුව තියෙන එකේ මෙහෙම කරනවා. අපි අදහස් කතා කරන්නේ දෙක කරා. බලන්නේ ඔළුව තියෙන එකේ මේ වැඩේ කරලා තියෙන්නේ. මොනවා හරි මහා අපරාධයක් වෙන වැඩක් කරුවොත් එහෙම විනාශයටපත් වෙන මෝඩ වැඩක් කරුවොත් එහෙම මොට්ට වැඩක් කරුවොත් මේ බලන් කරලා තියෙන වැඩක් මුගේ ඔළුව නැහැ. ආ ඔළුව නැතිව. ඔන්න ඕන් දොළු දුන්නොත් එහෙම වැඩේ මොකද? කොහොමද? ඥානවන්තව කාර්යසූරව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ක්‍රමීයයි කියලා ඒ ක්‍රම හතාව තියා දීලා ඒ පුද්ගලයා ඊට නැඹුරු කරලා අර ඔළුව නැතුව වැඩ කරපු එක ඔළුව ඇතුව වැඩ කරන හදගෙන ඇදුවොත් මොකද වෙන්නේ අන්න ලෝත්‍රා බුදු වෙන ඔළුවක් නේද ලෝත්‍රා බුදු වෙන ශක්තිය නේද ඉපදවන්නේ මොකද ලෝත්‍රා බුදු වෙන්නේ මොටකම් කර කර අවිද්‍යාව අන්ධකාරයට මෝහාන්ධකාරයට වැටලා ඉන්නාගේ ඒ මොඩකම නැති කරලා ඉඳන් උන්ට යථා ඔළුවක් හදලා දීලා යථා ඇස් දෙකක් ලබා දීලා දහම් දකින්න දහම් කල්පනා කරන්න පුළුවන් මානසිකත්වයක් උදා කරලා දීලා අරිහත්ත්වයටපත් කිරීමේ කාර්යය සිද්ධ කරන්නයි ලෝතර බුද්ධත්වයට පාරෙන් තබනවා කියන්නේ. දැන් ඒකට මුල මොකද්ද? ලෞකික ඔළුවක් නැතුව ඉන්නේ ලෞකික ඇත් එකක් නැතුව පොට්ට වැඩ බලහන් මේ පොට්ටේ ආවල වැඩ කරලා ඉන්නේ. ආ කියනවා කියනවා. අන්ධය වගේ හැදිරෙන්න එපා. ඇස් ඇති මිනිස්සු වගේ වැඩ කරහල්ලා. අන්න කියා දින ඔබේ සද්ද දෙනවා. දැන් ඇස් ඇති කරලා දෙනවා කියන්නේ තේරුම් ගන්න බැරුව කටයුතු කරන බුද්ධිලාට යමක් තියා දෙනවා සිහි බුද්ධියේ සීනෝනේ කටයුතු කරන හැටි. ඕන් දැන් තමයි මට ඇත්ත වෙන්නේ. අනේ පිළිඳ ඇත්ත. බොරුවට රැවටිලා ඉඳන් මුලාවට පත් වෙලා ඉන්න කිරාට ඇත්ත පේන ඇස් නැහැ. මස් ඇස් නම් ඕව තරම් තියෙනවා. නිපුත්. ඇත්ත දකින්න ඇස් තමයි නැත්තේ. යුක්තිය අයුක්තිය තේරුම් ගන්න පුළුවන් ඇස් නැහැ. ඇස් වැහිලා. තමන්ගේ වාසියට ආත්මාර්ථකාමීත්වයේ. මෙන්න මෙබඳු මුලා වී ඉන්න පුද්ගලයින්ට එහි යථාර්ථය කියා දීලා. ඇස් ඇති පුද්ගලයෝ හැටියට නුවණින්තෝ වැඩ කරන්න කියා දීලා නැත්නම් සකස් කළා දෙනකොට මෙන්න මෙබඳු මා මනා මානසිකත්වයක් ඇති කරලා දෙනා ලෝකේ අර මෙන්න මේ දාණයට කියනවා ඇස් දන් දීම. ලෝතර බුදු වෙන්නේ ඇස් දන් දෙන්නේ අන්න ඒවා. හැබැයි පොතේ තියෙන මොකද ඇස් දන් දීවිස මොන ඇත්ත කොයි මොන ඇත්ත දන් දුන්නේ කාටද දන් දුන්නේ එකක්වත්. අන්න සාහිත්‍ය කතාවක් ගොඩා ගන්නවා ඔකද. ඒකට ගැලපෙන්නේ. ගොඩාගෙන ඉලයි තමයි ඇස් දෙක දන් දුන්නේ එක ගැන. අර ගන්නවා ඉතින් අහසේ සරු ගන්නට ඇස් දන් දෙන්නයි බුදු වුණේ කියන්නේ. ඉතින් ප්‍රයෝජනෙ අපි දකින්න ඕනේ. මේ මස් ඇස් එකක් දීලා මස් ඔළුවක් මස් ඇටසයිද ඔළුවක් දීලා කෙනෙකුට ඒක බුදු වෙන්න හේතු වෙන පිනන්න. බුදු වෙන්න හේතු වෙන මාර්ගය. බුදු වෙනවා කියන්නේ මොකක්ද? නුවණ මොඩ වෙලා ඉන්න ලෝක සත්‍යයට නුවණක් ආරබවටපත් වෙන්නේ. ප්‍රඥාවෙන් අඳුර වෙලා යන්නේ බුද්ධිලාගේ ප්‍රඥා ආලෝකයේ මතු කරලා ඔහු මහා ප්‍රඥාවන්තයෙක් කරන්නේ. අන්නේ තුලින් අරිහත්ත්වයටපත් කරන්න හේතු වෙනා වූ මාර්ගය පෙන්වා දෙන්නයි බුදු වෙන්නේ. එහෙනම් බුදු වීමේ ප්‍රධාන කාරණේ හේතුව මොකද්ද? අනුන්ට ප්‍රඥාව පහළ කරලා දීලා ඥානෙ පහළ කරලා දුන්නා වූ ගුණය නිසා උන්වහන්සේ හේතුවේ ඵලෙ වශයෙන් අසමසම ප්‍රඥාවක් අසමසම ඥානයක් පහළ වෙනවා. ලෞත්‍රා බුද්ධත්වයට සර්වඥා ඥානය. මෙන්න සර්වඥා ඥානයේ නැමැති ඵලයේ හේතුව මොකද්ද? ලෝකයාට නැනනුවන වතු කර දීමේ ප්‍රතිපදාව. මෙන්න පාරමිතා. අධර්මයෙන් යුද්ධ බුද්ධිලයා අධර්මයෙන් අහකලා ධර්මයේ පිහිටලා ඥානවන්ත ධර්ම ධර්මිච්චයෙන් බඩපත් කරනවා. ඊළඟ ඒ බුද්ධිලේ මුලාවට පත් වෙලා ගිය අතරමං වෙලා ගිය ලෞකිකත්වයේ හො ඉන්නකම්. මේ මුලාවට පත් වෙන හතරපා වැඩ පිළිවෙල අත්හැරලා හිතන් යහපත් සුගතිගාමි වැඩ පිළිවෙලට බහලා නැන්නනුනේ වැඩ කළ යහපතක් කරගන්න. කවදා හරි යථාබෝධිය ලබා ගන්න හේතුකාරක වන්නා වූ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග ප්‍රඥාදී ගුණ වඩා ගන්න. මේ හේතු යොමුන කවදා හරි විමුක්තියකට මඟ පෑදෙනවා. මෙන්න මේ කරන කුසලයේ සිද්ධ කරපු කෙනාට ලෝතුරා බෝධිය හේවත් පාරමිතා පිරෙනවා. මින් ඇසිස් මස්ලේ අමුදරු ආදී වශයෙන් වචන කියා කියනවා අර්ථය යටපත් වෙලා. එතන ඉතින් මේ දරුවා අහන ප්‍රශ්නයක් ඉතින් හරි ඉතින්. ඔළුවක් දිහා මොකද දෙන්නේ ප්‍රයෝජන? පොඩි මනසක් කියලා දෙනට උන්ට තේරෙනවා දෘෂ්ටිකාවෙන් දැන ඉතින් නිසා ඔළුවක් දුන්නාට කෙනෙකුට කොහොමද ඒක ලැබෙන්නේ? ඊට ප්‍රශ්නේ අහන්න තරම් නුවණක් තියෙනවා. ඒ නුවණක් නැතුව යනවා වැඩිපුර භක්තියට ගියාට පස්සේ කියන කෙනෙක් පිළිගන්න ගියාට පස්සේ. ඊට පස්සේ ඔය කරන්නේ මගේ කෑල්ගේ දන් දීලා පාරමිතා කියලා කෑලි දන් දෙන්න බලනවා. ඉතින් ලෝතර බුදුබාපතලා මලාට පස්සේ ඇස් දෙක දන් දෙන්න අක්ෂි දාන හංග වෙන්නේ එනවා. ඒතර කොහොම හරි ගන්නේ මලාට පස්සේ ඇස් දෙක දිනන මේකක් දානයක් නෙවෙයි කියලා. ඒ ක්‍රමයට හරි ගන්න යනවා. දැන් මේ වගේ ලෝක සත්‍යය මුලාවටපත් වෙන වැඩ කරියදී මෙහෙම සිද්ධ වෙන්නේ. අපි දකින්න ඕන නුවණැස ඇති කරන්න ඕනේ. මොට ඔලුවක් ඇතුව මොට ගතියින් ඉන්න කෙනාට මනා නැනනෝ නැති ඔළුවක් ඇතුව වැඩ කරන්න පුරුදු කරන්න ඒ වගේම සාර ධර්මයේදී ඇත්තට කට්ට ගතිය ඇති බුද්ධිලයන් සාර ධර්මයේදී මානසික පිළිලා ඉන්න පෝෂණයට පුරුදු කෙලේ පාටපත් කරන්න ඕනේ සාර ධර්මයේ නැමැති ගුණ ධර්මයේ පූර්ණේ කරන්න ඕනේ මෙන්න මේකයි මානසික එකාට එකා නැතුව හැපි හැපි ගැටි ගැටි ඉන්න එකට ලයාන්විතව ජීවත් වෙන්න පුරුදු කරන්න ඕනේ මෙන්න දෙන්නේ ඇඟ ඇතුලේ මේ හතපත වැටෙන්න කුධිර ධාතුව නෙමෙයි මේ කියන්නේ එකිනෙකා කෙරෙහි හිතවත් ජීවත් වෙන පුරුදු කරන ලය දන් දෙනවා. ලේ දන් දෙනවා කියන්නේ ඒක. ගෑනු මිනිසුන ගෑනු දෙන එක නෙමෙයි ගෑනු දන් දීලා බුදු වෙන්න පුළුවන්. එහෙනම් අර මොකදෙන්ට පුළුවන් බුදු වෙන්න. ගෑනු දෙන උන්ට බුදු වෙන්න පුළුවන් මිනිසුන්. උන්ට කියන පොන්නේ කියනවා කියන්නේ. උන්ට පාරමිතාව පෙන්වන්නම යනවා. දැන් හිතලා බලන්න පොඩ්ඩක් ගෑණිය මිනිහෙකුට ගෑණිය තමන්ගේ ගෑණි මිනිහෙකුට ළඟට බුදු වෙන පාරමිතාව කරන පිනක් තියනවද? ඒක පිනක්ද පවක්ද? දුක්ඛයද සුචරිතයද? කල්පනා කරලා බලන්නකෝ. ඔය අද මේ කාම විත්‍යාචාරය කියන එකේ ශික්ෂාපදයක් පනවන එක දුක්ඛයක් නිසා නේද? පංච දුක්ඛයක් කරන එකක් නේද? මේක බුදු වෙන පාරමිතාව ගුණයක්. එහෙනම් මොකද්ද අමු කිව්වේ? අබ කියන වචනයක් තියෙනවා අබ කියන්නේ අබ යහලුවා හැම කියන්නේ. අබ කියන්නේ හිතවත් කරන. දුකේ හැපේදී අනිකා කෙරෙහි බලන්නා වූ දයානුකම්පාව බලන ඒ හැකියාව. කරදරයක් වුණාම මග හරින්නේ නැහැ. අපුපස්සාර කරන උදව්පකාර කරන මෙන්න මේ ගතියට කියනවා අඹු. මෙන්න මේ ගතිය නැති මිනිස්සු එකිනෙකාට විරුද්ධ. කාගොඩා ගනිමින් බඩව තම තමන්ගේ පුද්ගලික බඩවලා ගැනීම විදිහ ජීවත් වෙනවා අනිකා කෙරෙහි බලන්නේ. මෙන්න මේ අර කියන එහෙම ඉන්න එපා. සමගියේ සමාදානයේ එකවාගේ ජීවත් වෙයයි. අන්නේ අඹු බලලා ගනින්න. මෙන්න අඹු. භාර්යාවට අඹු කිව්වේ මොකද? සාය පුරුෂයාගේ දුක නැප බල බලා ළඟින්ම ඉන්න නිසා එයාට අඹු කිව්වේ. Tamanට කාමසේවනයේ ගොඩනගෙන වස්තු අපිට නිසා නෙමෙයි අඹු කිව්වේ. භාර්යාවට අඹු කියන්නේ හේතුව මොකද? ස්වාමියාට දුකක් කරදරයක් ඇති වුණා. මගහැරලා යන්නේ නැහැ. අපෝපස්ථාන කරනවා. උදව් උපකාර කරලා දෙනවා. සකස් වෙන්න පෝෂණය වෙන්න අවශ්‍ය කරන කටයුතු වල උදව් උපකාර දෙනවා. මෙන්න මේ නිසා භාර්යාවට අඹ කිව්වේ තොන්න වේ හේතුව නිසා. කාමවස්තුවක් නිසා අඹ කිව්වා නෙමෙයි. අනිත් භාර්යාවගේ ස්වාමි පුරුෂයාට තිබෙන ගති ලක්ෂණයක් ඇද්ද යහපත කරලා දෙන්නේ. දුකේදී සැපේදී බලන්නේ. මෙන්න මේ වගේ ලෝක සත්‍යය කිරී එකිනෙක. හතරදරයක් එකිනෙකාට වෙනකොට මගහරින්නේ නැතුව දුකෙන් හැපෙද්දී පිළිද වෙන බල ගතියක් තිබුණා මෙන්න මේ ගතියට කියන අඹු ගතිය. මෙන්න මේ ගති ලක්ෂණේ බොහෝ යහපත් දෙයක්. මෙන්න මේක වටිනාකම පෙන්ලා දීලා ලෝකෙට ධර්ම දේශනා කරමින් මඟ පෙන්වා දෙමින් ආදාසවත කටයුතු කරමින් බෝධිසත්වයන් වහන්සේලා මෙන්න මේක මේ ලෝකේ හරිනවා. ඒක අනුගමනය කරන අය අපි කාපොටාවෙන්ට වැඩක් නෑ. එකෙකුට එකෙක් නැතුව ඉන්න හොඳ නෑ. අපි එකිනෙකාට අන්‍යෝන්‍ය සහායකින් උදව් උපකාර කරගෙන සමගිය සමාදයන් ජීවත් වෙලා ඉතින් මෙහෙම සතුටින් ඉමු කියලා මිනිස්සු එහෙම පැත්තෙන් නැඹුණා. මෙන්න අමුදන් දුන්න ඒවා. ඔන්න ඉතින් දරු දන් දීමත් තේරුම් ගන්න. දරු කියන්නේ මොනවද? වහල් වෙලදාම බෞද්ධයාර වහනම් කරපු කාරණා පහෙන් වෙලදාම් පහ එකක්. වහල්කමට දරුවෝ හරි කවුරු හරි වහලු ලම් දෙනවා. මිනිහෙක් වහල්කමට දෙනවා නම් ඒකේ තරම් වරදක්. දරු කියන්නේ මොනවද? දරන්න හේතුකාරක ධර්ම. කාණඝාතයේ අධර්මයක්. තරන්න එපා. කාණඝාතයෙන් වෙන්වීම ධර්මයක් දරන්න. අදත්තාදානයේ අධර්මයක් දරන්න එපා. අදත්තාදානයේ වෙන්වීම ධර්මයක් දරන්න. මෙන්න දරු. කා මිත්‍යාචාරයේ අධර්මයක් දරන්න එපා. කා මිත්‍යාචාරයෙන් වෙන්වීම දරන්න එක ධර්මයක්. මුසාවාදයේ අධර්මයක් දරන්න එපා. සත්‍යවාදී වෙන්න එක ධර්මයක්. පිරුණා වාචා ගන්න එපා. ඒ වගේ යහපත් වචන ගන්න ඒක ධර්මයක්. මෙන්න මේ ආකාරයෙන් දසාකුසල අධර්මයක් ඒකේ වේගීම ධර්මයක් කියලා පෙන්නාදී. මෙන්න මේ ධර්මානුකූලව ජීවත් වෙලා ඉන්න යහපත කරගන්නලා කියලා මේ විදිහට අවවාද අනුශාසන ආදර්ශයෙන් දිමින් එබඳු මේ අනුකූල ජීවිතයක් ගත කරනවා නම් මෙන්න මේකට කියනවා දරු දන් දීම. මෙන්න නිවන් දකින්න හේතුව ලෝකතර බුද්ධත්වයට හේතු වෙන පාරමිතා දුන්න. ඕවා ඔක්කොම පැත්තකින් තියලා ඔන්න ඕවට කොටා ගන්න සාහිත්‍යය තියෙනවා. වංගගිරියට ගිහිල්ලා මෙහෙම කරලා දන් දුන්නා මෛත්‍රී දේවියයි විසන්තර රජුයි ඔක්කොම කරලා කතාව හදනවා සාහිත්‍යයේ. හැබැයි ඒව නම් බෞද්ධ බුද්ධහම නෙවෙයි ඒව සාහිත්‍ය. සාහිත්‍ය නිසා අපි මොට වෙලා තියෙනවා යථාර්ථය හොයාගන්න බැරුව. ඒ අපි ඉදිරියට දවස් සාකච්ඡා කරමු. දැන් දානමාන වේලාවක් කරස් වෙලා ලඟ වෙලා තියෙන්නේ. සෑම සිල් දෙනාට යහපතක් වේවා.